ඔව් හැම දිනාටම සෙරුවන් සරණයි. අද 2019 මැයි මාසේ 19 වෙනි ඉරිදා ශ්‍රී ලංකා විලාසිනු උදෑසන 5:30ට ආරම්භ වන ධර්ම සාකච්ඡාවටයි අපි එකතු වෙන්නේ. සවුනට සිසිල සොස්සේ ප්‍රචාරය වෙන මතකයන් එකතු වෙන්නේ ධර්ම වැඩසටහනට. අදත් අප ශ්‍රී ඉමාත් කරුණාවෙන් සම්බන්ධ වෙනවා සත්‍යවිතුමා. සත්‍යවිතුමනි ඔබතුමාව ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට ඉතාමත් ගෞරවයෙන් යොමු වෙනවා. අද දවසට නියමිත දහම් කරුණු අපිට මත කර දෙන්න පිළිතුරේ පෙරවන් සරණයි අපි තථාගතයන් වහන්සේට අපේ ශාස්ත්‍රුන් වහන්සේට අප්‍රමාණ වූ කෘතඥතාවයෙන් බැතිසිතින් ගෞරවයෙන් নমස්කාර කරමු වන්දනා කරමු ප්‍රණිපාත කරමු අපි කූටතන්ත සූත්‍රයේ සාකච්ඡා කරන්න මේ දවස්වල දීගනිකායේ කුටදන්ත ඒ බ්‍රාහ්මණ පූජකතුමා යාගයක් කරලා කරන්න ලෑස්ති වෙලා බුදුරජාණන් වහන්සේමන්ට කියලා කරුණ විස්තර දැනගන්න ඕන වෙලා ඒක නැහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ අතීත රජවතුමෙක් ඒ බොහොම බුද්ධිමත් බ්‍රාහ්මණයෙකුගේ පුරোহিত බ්‍රාහ්මණයෙකුගේ උපදේශයන් විශාල පින්කමක් කළා. අපි යඥා කියන එකට අපි මේ සූත්‍රෙදි පින්කම කියලා යොදා ගත්තා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ යත්තට කියලා දෙනවා ඒ ඊට වඩා මා අඩු මහන්සියෙන් වැඩි ප්‍රතිඵල ලබන්නට කාටත් කරදරයක් නැතුව කරන්න පුළුවන් විශාල පුණ්‍ය කර්ම ගැන කියලා. මේ පුණ්‍ය කර්ම කියන එක මේ සූත්‍රයට පමණක් යන්නේ කියන එකට දානවා වෙන තැන්වල සම්බන්ධ කරන් දෙපො. එතකොට බුදුරජාණන් වහන්සේ තෙන්දී ඒ යාගයේ නැත්තම් මේ මහා පුණ්‍ය කර්මයට වඩා පැවිද්දන් උදෙසා දෙන දානේ ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා උදෙසා නැත්තම් විශාල ආධ්‍යාත්මික ගමන් මාර්ගයට පිළිපම් පිරිසක් උදෙසා නවාතනක් කරලා දෙන එක පංචශීලයේ ස්ත්‍රිසරණේ ඊට පස්සේ පංචශීලයේ වගේ දිගටාව උසස් උසස් තත්ත්වෙට කියලා. අද අපිට කතා කරන්න තියෙන බුදුරජාණන් වහන්සේ ඇත්තට කියනවා අර නීවරණ අයින් වෙච්ච එක ගැන. තථාගතවරේ ලෝකේ පහළ වුණාට පස්සේ මේ නීවරණයන් කිරීම ගැන කතා කරනවා. මේ මනස කියන එක ඒ ප්‍රබස්සර තත්ත්වයෙන් පවත්වාගෙන යන්න බැරි කමක් තියෙනවා අප විසින් අප විසින් මවාගත් අප විසින් අපටම හදලා දුන්න ආසාවල් හින්දා අමනාපකම් හින්දා කම්මැලිකම් හින්දා නොසන්සුන් බව හින්දා ඒක කොහොමද මේක කොහොමද කියලා තේරුමක් බේරුමක් කරගන්න තවමත් වමනාවක් නැති හින්දා මනස අඳුරු වෙලා මනස වහලා තිරේකින් වගේ දැස්මකින් වහලා පියනකින් වහලා දාලා වගේ තියෙනවා ඒ පියන අරින්ට තමයි මෙතෙන්දි කියලා දෙන්නේ ඒ පංච නීවරණ අයින් කර ගත්තහම තස්සිමේ පංච නීවරණේ පහීනේ ඒ ඇත්තගේ සත්‍යාබෝධය සඳහා උනන්දු වෙන ඇත්තාගේ නීවරණ අයින් වෙලා ගියයි කියලා දැනගත්තහම පහිනේ අත්තනි සමනුපස්සතු තමන්ගේ ඇතුළතම තමන් හොඳට හොයලා බලනකොට මේවා නැහැ කියලා තේරෙන පොට පාමොජ්ජං ජායති ලොකු සොම්නසක් මේ වචනේ හොඳ නැති වුණත් පාමොජ්ජ කියන්නේ ප්‍රමුදිත භාවය තමන්ට නිෂ්කලංක බවත් එක්කමතු වෙන යහපත් පැත්තේ හොඳ වුමනාව පහළ වෙනවා. ඒ ප්‍රමුදිත භාවයේ හින්දා පීති ජායති. ප්‍රීතියක් හට ගන්නවා. තමන්ට ශරීරයට තේරෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රීතිය. ප්‍රීති මනස ඒ මන මන මන මනේන්ද්‍රිය ප්‍රීතියෙන් යුක්ත වුණාම කායෝ පස්සම්බෙති. ශරීරයේ සැහැල්ලු බවට පත් ශරීරේ බර අඩු වෙලා යනවා. ශරීරයට තියෙන ඕනෑ නැති අගය කිරීම අඩු වෙලා යනවා ඊට පස්සේ. ඊට පස්සේ අර සිරිප්පු සපත්තු අයින් කරනවා වගේ. සපත්තු දෙක බර නැහැ බූට්ස් දෙක බර නැහැ ඊට පස්සේ තමයි. ඒවා අයින් කරන ළමයි තමන්ගේ නෙවෙයි කියලා. පස්සද්ද කායෝ සුඛං වේදී. ශරීරයේ සැහැල්ලු වේගෙන එනකොට සුඛය වින්දනය කරන්න පටන් ගන්නවා. නිසා ශරීරය සැහැල්ලු කරගන්න ඕන. ඕනම වෙලාවක සුඛිනෝ චිත්තං සමාධියති. සුඛේ ඇති වෙච්ච වෙලාවට හිත එක්තැන් වෙන්න පටන් ගන්න හිතට අරමුණු කෝටි ගාණක් එන්නේ නැහැ. මට ඕනේ විතරයි මං හිතන්ට ලෑස්ති කියලා Taman දන්නවා. මෙච්චර කලක් බය වෙලා හිටියේ හුස්ම එක්ක ඉඳ ගන්නවා. දැන් හුස්මත් එක්ක යාළුවල හුස්මත් එක්කම ඉඳ ගන්නවා. හුස්ම ඒ හුස්මෙන් වැඩ ගන්නවා දැන්. තමන් සතිය ලවා හුස්මෙන් වැඩ ගන්න. දැන් හුස්මෙන් වැඩ ගන්න ශරීරයේ විතරක්. ඒක කටුස්සෙකුත් කරනවා, ගෙම්බෙකුත් කරනවා. නමුත් දැන් හුස්මෙන් මේ ඇත්ත වැඩ ගන්නවා. අපි හිතම ආනාපාන සතිය නම් කරන්නේ. එහෙම පංච නීවරණ අයින් වුණාම හිතේ මේ මේ වචන වලට ගැලෙන්න නැතුව ඒකට ඒක තේරුම් විතරක් තේරුම් ගන්න උත්සාහ ගන්න. ආධ්‍යාත්මික වූ ගැඹුරු කල්පනාවකට බහිනවා. මුල්ම වතාවට. ඒ තව එහාට යන්න පුළුවන්. ඒකට තියෙනවා තියෙන්නේ පළමු පළමු වෙනි වතාවට ආධ්‍යාත්මික ගැඹුරු කල්පනාවකට වැටෙනවා ඒකට අපි කියනවා ප්‍රථම වරට ධානී වෙනවා කියලා. ඒක හිතගෙන ඉන්නකොටත් පුටිවාරි ඉන්නකොටත් කරන්න පුළුවන්. ඉඳගන්න ඉගෙන ගන්න එක වාසිදායක අතිශයින්ම. එහෙම වුණාම එයා අර ඉන්ද්‍රිය පිනවන් වමනාකම් කියන වගෙන් අයින් වෙනවා. අනිත් ওই දේශ කියලා වචන පහළ වෙන්නේ කියන්නේ අපේ මනස අපි අකමැති කම්බලින් අයින් වෙනවා. ලෝභ කම්බලින් අයින් වෙනවා. මොකද ඒ පහ කරගෙන දැන් යන්නේ. ඒ එතකොට හැබැයි මනස නොසිතා ඉන්නේ නැහැ දැනට. මනසේ හිතන ශක්තිය වැඩි වෙලා තියෙනද. හිත හිත හිතා ඉන්නවනේ මම විසින් මට උන්දේ හිතවන්න පුළුවන් තත්ත්වෙ තියෙන්නේ. සවිතක්කං සවිචාරම් මට ඕනේ හුස්ම ගැන විතරනම් හුස්ම ගැන විතරක් හිතවන්න මන් දන්නවා. මං කියලත් නෑ ඒ කරන්ට තේරෙන සතිය විශ්ව. ඒ කියන්නේ හොයලා බලන්නත් පුළුවන්. සවිචාරං විවේකජම් පීතිසුඛං. එතෙන්දී පීතිසුඛයක් එනවා අර ආසාවලුයි තරහවලුයි වලට හිත පොරබදන්න නොගියාම ඒකෙන් අයින් වෙච්ච ගමන් ලෝකයක් එක්ක කරන සම්දුසරුවල් නතර කරන්ට ගිය ගමන් ඒවන අතර වෙච්ච ගමන් ප්‍රීති සුඛයක් ඇති වෙනවා. ඒකට කියන විවේ අයින් වේම අයින් වෙන නිසා ප්‍රීති සුඛයක් ඇති වෙනවා. හරියට සෙනඟ ගුඩක තෙරපිලා තෙරපිලා එක පාට මේ පාරේ අයිනකට ආවා වගේ ගහක් යටට ආවා. මිත්‍ර වෙලා සෙනඟේ තෙරපිනෝ තෙරපිනෝ ඒකේ ඇවිල්ලා මං අයින් වෙලා යනවා. ඒක තමයි අයින් අයින් වීමෙන්දී ලැබෙන ප්‍රීතිසුඛයක් කියනවා. ඒ පළමුණු ආධ්‍යාත්මික කල්පනාවේම එයාට ඉන්න පුළුවන් වෙනවා. ඒක කියන පතමංජානං උපසම්පච්ච විහෙරති. එතෙන්දී හොඳ දෙයක් වෙනවා. එහෙම කරනකොට සෝ ඉමමේව කායං දැන් පාවිච්චි කරන මේ ශරීරය නෑ විවේකජේන පීති සුඛේන අර දැන් අපි උදාහරණයක් කිව්වෙත් සෙනගාසි තෙරපි තෙරපි තෙරපි තෙරපි නැත්තම් කාර්යවල යනකොට නම් අපි හිතමු ලොකු ට්‍රැෆික් ජෑම් එකකට අහු වෙනවා රෂ් අවර් එකේ බම්පට බම්ප එකට හිර වෙලා ඉන්න තත්තක් විනාඩියකට යන්නේ යවෙන්නේ අඩියක්වත් එහෙම ඉඳලා එක පාට හයිබේකට ආවා ඔක්කොම ඉවරලා ඒ තිබිච්ච ඇක්සිඩන්ට් සෝන් එකෙන් අයින් වෙලා කරදරකාරී පරිසරයෙන් අයින් වෙලා මං ආවත් ඒ අයින් වීම නිසා ඇති වෙන සතුටින් එයා ශරීරය අபிසන්දේති පරිසන්දේති පරිපූර්ණේති පරිපත් එයාට පුළුවන් මු ශරීරයටම ඒසුවේ විඳවන්න එයාට තේරෙනවා කරන්න පුළුවන් මේ නාසකින්ච සබ්භාවතෝ කායස්ස විවේකජේන පීතිසුපේන අප්පුටාං හොත. ශරීරයේ අහවල් තැන ඒසුවේ නොවින්දිනවා කියන්නේ එහෙම ගන්නෑ. තරම්ම සහැල් බවක් දැනෙනවා. එතකොට ඊට පස්සේ බුදුහාමුදුරේ එතෙන්දිත් කියනවා බ්‍රාහ්මණ අර පූජකතුමාට කියනවා අඩු වැඩ ඇති අවම ක්‍රියාකාරකම් ඇති අවම මහන්සි වීම හරි අවම මහන්සි කරවීම ඇතිව සිදු කළ හැකි ප්‍රතිඵල වැඩිපුර ලබා ගත හැකි වැඩ වැඩි සැනසෙල්ලක් ලං කරගත හැකි මහා පුණ්‍ය කර්මයක් මේක. ඒ පුණ්‍ය කර්ම කියන එක අර අපි අහපු පුණ්‍ය කර්ම වලට ගාවා ගන්න එපා මල් පූජා දාන මාන එකට. මේ මේ කූටදාන්ත සූත්‍රය මේක තේරුම් ගන්න විතර අපි කිව්වේ. ඒ යන්නේට වඩා මේ යන්නේ හොඳයි කියන එක. ඊට පස්සේ දෙවෙනි ධ්‍යාන. දැන් දෙවෙනි ධ්‍යානයේ කියනකොට එතෙන්ද කියන්නේ තථාගතයන් වහන්සේ මේක අපිට හොයලා දෙන්නේ මතකද අපි එක හොඳ දවසක් ඒ ගැන කතා කරන්නේ තථාගතයන් වහන්සේ මේ කොහොයාගත්ත වකවානු දින වකවානු මේ අද ඒ නිසා අර මාඩ් විලාවක මහා සීහනාද සූත්‍රයත් කියලා බලන්න මහා සීහනාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒ අර්ථාගත වරේකුගේ තියෙන මේ විශේෂ විශාරද ඥාන ගැන කියනකොට උන්වහන්සේ කියනවා මේ ඒ ඥාන විමුක්ඛ සමාධි සමාපත්තෙන් වල කෙලසෙන තැන් පිරිසිදු වෙන තැන් ඒකේ නැගිටින තැන් උන්වහන්සේ දන්නවා කියලා. ඒ ඒ විශ්වාසය ඇති කර ගන්න ඕන. තාම අපට බෑ කියන අදහසට යන්න එපා. උන්වහන්සේ පැහැදිලිවම දේශනා කරන මෙතෙන්දී කොහොමද දෙවෙනි ධ්‍යානට සම්බන්ධ වෙන්නේ දෙවෙනි ධ්‍යාන කියන එකට අපි ඒකේ කිසිම පරිවර්තනයක් අව탁ෂීරු කරන්නවත් නෙමෙයි පෑ මේ පෑ දෙකට අපට ආර්ය ශ්‍රාවකයන් හැටියට හොයලා බලන්න විතරයි. දැන් අර කල්ලින් කියපු தත්වයන් අයින් කරගෙන ආවහම ඒ කියන්නේ මනසේ සිටිවිලි හිතීමේ හිත හිතීමේ වැඩපිළිවෙල මට ඕන හැටියට කරගෙන යනකොට අර විතක්ක ਵਿਚාර කියලා දෙකක් කිව්වනේ මේ මානසිකාර කරනකොට මානසිකාර කරන ගතියක් තියෙනවා. මානසේ තියෙනවා මානසිකාර කරන ගතිය කියන්නේ මේ එකට දාන්න පුළුවන් දාලා මට ඕන හැටියට බ්ලෙන්ඩර් එකට දානවා මොනවා හරි අරගෙන බ්ලෙන්ඩර් එකට දාගෙන මගේ මනෝ බ්ලෙන්ඩර් එකට දාලා මම ඒක මට ඕන හැටියට හදා ගන්න. නැත්නම් ෆුඩ් ප්‍රොසෙස් එකට දාලා මට ඕන හැටියට ඒක කපා ගන්නවා. ඒ දෙක අයින් වෙලා යනවා. ඒ අරමුණ ගැන මගේ අදහස් ප්‍රකාශ කිරීම يعني වචන ප්‍රකාශ කිරීම කියන්නේ කොහොමවත් හොඳ වචනයක් නෙවෙයි ඒ මං අදහස් කලපන්න හදන්න මගේ වචන කියන ඔය වචී විඤ්ඤාති කියන නැත්නම් වචී සංකාර කියන ඒවා ඕනවට වඩා යොදන්නේ නැහැ ඒක. ඒවා සංසිඳෙනවා. ඒ කියන්නේ දිව වැඩ කරන්නේ ඔය ඔළුවේ තියෙන දිවක් කතා කරන්න. ඒ ඔළු දිව වැඩ කරන්නේ ඊට පස්සේ. ස්ථානය. වචන දාන්න භාෂාව අයින් වෙලා යනවා ඩිංගෙටින්. භාෂාවට අගයක් නැති බව තේන මේ භාෂාව අපි විශාල අනතුරකටත් පත් කරලා තියෙනවා. හොඳ වගේ. ඒ භාෂා භාෂාවේ තියෙන බලපෑම මනසින් ගිලිහිල යනකොට ඒක වෙබ්සර බාල වෙල යනකොට අජත්තම් සම්පසාදනයි. තමන්ගේ මනස තුල පැහැදිලි බවක් සංසුම් බවක් කැළඹිලි කැළඹිලා නතර වෙලා ගියා වගේ. දැන් හැන්දක් අරගෙන තේ කෝප්පෙකට සීන්දාලා කරකන කරකන කරකන ඒක නතර කරා මේක කැළඹිල්ල නතර වෙනවා වගේ. ඒව නතර වෙලා ගියා. සම්පසාදනයක් තියෙනවා. චේතසෝ ඒකෝදි භාවම් අර හිතන්න පුළුවන් ශක්තියද මනෝ කියන එකට තියෙනවා. මේ කතා කරන එක්කෙනාටත් තියෙන මනෝ. ඔහුට නමක් දීලා තියෙන නමුත් ඔහු පංච උපාදානස්කන්ධ පොදියක් ගුලියක් පැකේජ් එකක් පැකට් එකක්. එයා ඒකටත් තියෙන මේ චේතසෝ ඒකුදි භව කරගන්න පුළුවන් හැකියාව. එයාට තියෙන හිතවිල්ලේ චේතසෝ ඒ කියන්නේ චේතනාත්මක ශක්තිය එක තැනකට ලං කරගන්න පුළුවන්. ඒකෝදි භාවං කියේ ඒක. එතකොට දෙවෙනි ආධ්‍යාත්මික කල්පනාවට මේ මේ වචන වෙන තැනකට ගෙනියන්න එපා. අපි දෙවෙනි ධානය කියන එකටම ඒ වචනෙටම ගැලපෙන්න විතරයි මේ කියන්නේ. ඒ ආධ්‍යාත්මික කල්පනා ශක්තිය අවිතක්කං අවිචාරං මට ඕනේ ඇටේට හිත හිතා ඉන්න ගතිය අගේ කර කර ඉන්න ගතිය අඩු වෙනවා ඒ අරමුණ. ඒ නිසාම සමාධි එක තැනකට යොමු කරගත් සතිය නිසා ඇති වෙන පීති සුඛයක් එයාට තියෙනවා ඊට පස්සේ. අර විවේකයේ පීති සුඛයක් නෙවෙයි. ඒකත් පහු කරගෙන ගිහිල්ලා හිතේ කතා කිරෙල්ල නතර වෙලා හිතේ සාකච්ඡා කරන එක නතර වෙලා ඔළුවේ දිව හෙලවෙන එකත් නතර වෙලා ඔළු දිව අපි මේ වචන පාවිච්චි කරන්න තීරුම් ගන්න විතරයි කරන්නම ඕන මේ විසත් දවස සිදුවත් දෙකලාව තනියම කලාව මහා සීනාදී සූත්‍රය කියවලා බැලුවොත් එන මොන තරම් දුකක් වින්දාද කටු ගොඩවල් වල බුතියනේ හිටියා. අපි ඒක මතක් වෙන්නේ අපි ඒ ගැන සාකච්ඡා කළාද? උදේ හරි අප්‍රමාණ අවුරුදු 34 35 35 නේ ඊටත් කලින් 30 29 30 31 වෙනකොට නොදුන් දුකක් නැහැ. යන්තම් මොනහරි මුං ඇට කෑල්ලක් මුං ඇටයක් දවසකට මුං ඇටයක් ගන්න නැත්නම් ගස් පොත්තයි ගහක කොළයකුයි කෑවි සිද්ධාර්ථ. මේ මහ බෝසත් එහෙම කරලා මේ මාර්ගයේ හොයාගෙන එම් හොයාගෙන මේ කියපු දේවල් ඒ අපි ආදරෙන් මල් පූජා කරන හඳුන් කුරුපත් කරන උන්වහන්සේ. තුර්කියනවා සමාධි ජම්පීති සුඛං ඒ සමාධිමත් බව නිසා ඒ කියන්නේ හිත தත්වේට අරාමේම එන එක නතර වෙච්ච නිසා මේක අපට කරන්ට පිළිවන් කොච්චර ලෙඩ වුණත් ලෙඩ නොවින්නවද කොච්චර රැකියා කළත් උවමනාව තියෙනවා නම් අප ඩිංගක් කරන්ට දාන්න. දැන් කොච්චර වැඩ තිබුණත් අපි නාන්ට වෙලාවක් යොදා ගන්න. අන්න ඒ වගේ කොච්චර වැඩ තිබුණත් කඩේ යන්න වෙලාවක් හොයාගන්න වුමනදී කොහොම හරි කරනවානේ. ඒ වගේ. මේක කරන්න පුළුවන් ඒතකොට. ඒ සමාධිජ පීති සුඛය මුළු ශරීරයම ශරීරය ලවාම විඳ විඳින්න පුළුවන් යාට. මේ දෙවෙනි ආධ්‍යාත්මික කල්පනාවේදී වෙන සමාධිත පීති සුඛය දැන් පීති සුඛ වචන තේරෙන්න ඕන. ඊට පස්සේ බ්‍රාහ්මණට කියනවා යා පූජක බ්‍රාහ්මණ යාග පූජා කරන බ්‍රාහ්මණයට කියන මේ මේ මේ යන්නේ මේ මහා පුණ්‍ය කර්මයේ අර අනිත් කලින් කියපුවටත් වැඩිය අල්ප කටයුතු ඇති අවම ක්‍රියාකාරකම් ඇති අවම මහන්සි වීම ඇති අවම මහන්සි කිරීම ඇතුළ සිදු කළ හැකි ප්‍රතිඵල වැඩිපුර ලබා ගත හැකි වැඩ වැඩි සැනසෙල්ලක් ලං කරගත හැකි මහා පුණ්‍ය කර්මයක් ඒ පුණ්‍ය කර්මයේ අපි උද්දෘතකම ඇතුළ දාන්නේ මේ මේක විතරක් පාචියන තුන්වෙනි ධ්‍යානෙදී දැන් ඒ වචනේ අපි ආයෙයින් කරන තේරෙන්න විතරයි තුන්වෙනි ධ්‍යානේ කියන්නේ අරකින් පස්සේ ඒක අයින් කරලා මකලා දාලා මේකට එනවනේ පොතේ පිටුවක් පෙරළුවා වගේ එහෙම වෙන්නේ දෙවෙනි පිටුව තියෙනකොටත් මේකට සින්හීන් සියලු සම්බන්ධ වෙනවා. පුනච පරම්බ්‍රාහමන බික්ඛු පීතියාච විරාග. හිත සතුටු කරවන ගතියක් තිබුණා සෙනගාසේ තෙරපිලා තෙරපිලා නැත්නම් ලොකු ට්‍රැෆික් ජෑම් එකකට ආවුලා ඒකට වෙලා යන්න බැරි ඉඳලා එකපාරට හයිවේ එකට ආවා වගේ. එයාට සතුටක් ඇති යන්තම් මේකට ආවා කියලා ඔය ඇත්තියන්තං කි සතුටයි මම මේකෙන් බේරුණා කියලා හිතනවා වගේ ඇතින ප්‍රීති කියන එකත් අයින් වෙලා යනවා. දැන් එතකොට ඒ ගැන හිතන්නේ මේකට ආවයි කියලා. කියන්නේ ට්‍රැෆික් ජෑම් එකකින් අයින් වුණාම සෙනෙක ගුඩින් අයින් වුණාම ආමන් සෙනෙක ගුඩින් අයින් වුණා කියලා හිතන්නේ. ඒ සෙනෙක දිහා බලන්නේ. අන්න ඒ වගේ. මම මං කෙලීම ඩ්‍රයිව් කරනවා වගේ ඒ අර ප්‍රීති කියන එකත් අයින් කළා දාන. ආපුස් අර තෙරපි තෙරපි ඉඳලා මං ආව නේද කියලා හිතන ප්‍රීතිය කියන එකත් අයින් වෙලා. ගායිත් ඒකෙන් හිතෙන්නේ නේ කල්පනාකාරීව උපෙක්කකු. උපේක්ෂාව ඇතිව මං ආයෙත් අර උදාහරණ ගන්න අර හයිවේ එකට ඇවිල්ලා තමන්ගේ කාර් කියලා වෙනවා. අර ට්‍රැෆික් ජෑම් ගැන හිතන්නේ ආ මං ආම මං වාසනාවන්ත හොඳ කර්ම කරා ඒවා ඉන්නේ දැන් තමන් ඒ අවශ්‍ය වෙලා විදියට පරිස්සමින් ඒ වාහනේ ලොගෙන නොයි උපෙක්ඛ කෝච විහෙරති සතු සම්පජානෝ අර කලින් කෙලෙස් වලින් අයින් වෙනකොට කලබලෙන් අයින් වෙනකොට මනසේ කතා කිරිල්ලෙන් අයින් වෙනකොට ඇතිවෙච්ච සතුට සොම්නස ප්‍රීතිය කියනිච්ච අයින් කරලා උපේක්ෂකෝ වෙන්න ඔය. තුත් හොඳ දෙයක් කියනවා. එතකොට සතු සම්පජානෝ දැන් එතකොට අපි ආයත අරුදානිය කාර්යක කල්පනාවෙන් එළවෙනවා. ස්පීඩ් ලිමිට් එකට අනුව කාර්ය කරනවා. ගමංගේ ලේන් එකේ යනවා සති සම්පජාන් යනවා කියන්නේ ඒවා. ඒ වගේ මම කල්පනා කරන්නේ අද අපි වැඩිපුර ගත්ත ආනාපාන සතිය නම් ඊආස්වාස ප්‍රස්වාස හීන් සීරේ සිදුවෙන හැටි. පස්සම්බනේ වෙලා තියෙන හැටි. නිකන් නහයෙන් නෙවෙයි දැන් හුස්ම ගන්නේ මහා ප්‍රාචීර ඩයෆ්‍රෑම් එකේ හෙල්ලෙල්ලක් විතරක් තියෙනවා වගේ. ආස්වාස ප්‍රස්ස ගන්න අතුරුදහන් වෙලා යනවා. ඒක නතරු නම් ඇති නෝනම් බය ඒක කොහොමදවත් නෑ ඒකිනුත් අයින් වුණා වගේ. සුඛංච කායේන පරිසංවේති. එයාට තමන්ගේ මුළු සිරුරටම නැත්තම් පස්ස වේදනා සංඥා චේතනම් එහෙම ඔක්කොම වේදනා සංඥා චේතනා පස්ස මානසිකාරය ඒ ඔක්කෝම සාහිත්‍යව සිත සැහැල්ලු ශරීරයක් තියෙනවා. ඒ කියන්නේ මේ පාවිච්චි කරන රූප ශරීරයත් මේ අටකෝටු මස් නහරලේ ගමන් කරන තව ඉන්ද්‍රිය ගොඩක් තියෙන ශරීරයත් කරදරේ එයාට තියෙන ඉසුයක් යනවා කියලා. ඒ වගේ දෙයකට උතුම් නැත්තු එකට කියන උපෙක්කකෝ සතිමාසික විහාරේ. එයාට උපේක්ෂාව තියෙනවා සතිමත් බව දැන් වැඩිපුරම තියෙනවා සුඛ විහරණෙන් ඉන්නවා. සුවේ දැන් අප්‍රමාණ ලෙස උපේක්ෂාසිය. ඒ තුන්වෙනි ආධ්‍යාත්මික කල්පනාව. එතකොට අර පූජක බ්‍රාහ්මණයාට ආයෙත් බුදුහාම කියනවා මේකත් අර කලින් කියපු වෙලාවට ඒවට වඩා වැඩ අඩු එකක්. ගොඩක් වැඩ කරන්න නැහැ. අවම ක්‍රියාකාරකම් ඇති අවම මහන්සි වීම ඇතිව කළ හැකි අවම මහන්සි කිරීම ඇතුව සිදු කළ හැකි වැඩිපුර ප්‍රතිඵල ලබා ගත හැකි වැඩි සැනසෙල්ලක් ලං කර ගත හැකි මහා පුණ්‍ය කර්මයක්. මේ පුණ්‍ය කර්ම කූට දන්ත සූත්‍රයට පමණක් යොමු කරගන්න එක වටින්. ඊට පස්සේ ඒකෙනුත් අයින් වෙලා ගියාම සත් ඒ සති ඒ සම්පජාන භාවයයි සුඛයයි තියෙනවා. ඒ විඳින සුඛ වත් බබ් තමන්ට දැන රිලැක්සේෂන් එක පවා ඉමෙල යනවා. ඒක අගේ කරන ගතිය ඉමෙල යනවා. ඒකත් එක්ක දිගට ඉන්න ඕනේ කියලා හිතන්නේ. මොකද අපි තථාගතයන් වහන්සේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කියා දුන්නේ අපි දන්නවා යං කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධං එපා. ඒවා ඉහළම තත්ත්වයක්. මේ මේවා මේවට වඩා. සුඛස්සච පහන දුක්ඛස්සච පහන සුඛ දුක් දෙකටම ආය වැටෙන්නේ මන සුඛ දුක් දෙකටම ආය මන වැටෙන්නේ ඒ දෙකට යන්නේ මනස ආය මේක සුඛයි මේක දුකයි අර ට්‍රැෆික් ජෑම් එක දුකයි පාරට ආව එක හයිවේ එකට ආවම සුඛයක් අර මිනිස්සු අතර තෙරපුණාම දුකයි අර්ගාසෙවෙනට ආවම සුඛයක් දෙන්න. මහා ඒ දෙපැත්ත බෙදිල්ලත් අයින් වෙලා සෝමනස්ස දෝමනස්සානං අත්තංගම මේක අගේ කරන්නෙත් නැහැ තාම නැහැ කියලා ඒක අඩු තක්සීරුවකට යන්නේ නැහැ. මනසට ආපහු යයිද වැටෙයිද ඒව ගැන හිතෙන්නේ නැහැ. මේක බලාන යනකොට තේරෙන ආපහු වචනේ නැහැ. ඒකට එයා දන්න එකෙන් බේරෙන්න. ඒකෙන් දුක් වෙන්නේ නැහැ. ඒකට උපේක්ෂා වෙන මනසට hina වෙන්න පුළුවන්. මනසට කියලා වෙන්න පුළුවන්. ඔළුවේ කතන්දර දිගෑරෙනක දන්නවා එතකොට. ඒවත් එක සම්බන්ධ වෙන්නේ සමුදේ ධම්ම දෙයක් කියලා දානවා. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැති වතුර දාන්න දේවල් කියලා දානවා. ඒ බොහොම හොඳ වචනේ. සෝමනස්ස දෝමනස්සානං අත්ංගම ඒවා ඒවා හිමීට බැහැලා ගිහිල්ලා දේ දුන්නක් නැති වෙලා ගියා වගේ වතුර ටැප් එකක වතුර නතර කළා වගේ වතුර කේතලේ ඕෆ් කරලා දැම්මා වගේ ඒවා අත්ංගම වෙලයන් අදුක්ඛං අසුඛං සුඛ දුක් දෙකටම අයිති නැති ගෑවෙන්නේ නැති උපේක්ඛා සහ සතිපාරිශුද්ධින් උපේක්ෂාවෙන් සහ අවදිවත් බවින් සතියෙන් පවිත්‍ර වූ චතුත්ථඥානං උපසම්පච්ච විහෙරති. හොඳට මතකිට අද නිසා එක කියවෙන්නේ සිදුහත් මහබෝසතන් වහන්සේ මේ හැම එකක්ම කුයිතරම් හොඳට පරික්ෂාවෙන් බලාමින් තෙත්. කුයිතරම් අවදිවත් බවකින් මේ දිහා බලමින් තෙත්. මේ යටි යලි කියලා දෙන්න. සෝ ඉමමේව කායම් පරිසුද්ධේන චේසා පරියෝධාතේන මේ පවිත්‍ර වූ පරියෝධාතු කිලිපු නැති කොහොමදවත් කිලිපු නැති සිතින් මුළු ශරීරයම පතුරාගෙන ඉන්න අයට මුළු ශරීරෙට මේක රේඩියේට් කරන්න පුළුවන් ස්ප්‍රේ කරනවා කියන හැමතැනම මේක තේරෙනවා දහසකින් කි සබ්බාවතෝ කායස පරිසුද්ධයෙන් තේසා පරිඋදාතන පුටංගොත් සාරියේ කොතනකවත් ඒ පවිත්‍ර වූ සිතින් පිවිතුරු වූ සිතින් ඒ සුවපත් භාවයෙන් නොගෑවිච්ච තනක් නෑ මේකත් අල්ප කටයුතු ඇති වැඩි සනසිල්ලක් ලං කරගත හැකි මහා පුණ්‍ය කර්මයක් යඤ්ඤයක් ඔන්න දැන් මේ කතා කරන අගේ කරන දේ දැන් අපි ඒක අපි අපි අතිශයින්ම ගෞරවාන්විත තථාගතයන් වහන්සේට මහා විශාල වද වේදනාව ඉඳලා මේක තේරුම් ගත්තා. උන්වහන්සේට අප්‍රමාණ ගෞරවයෙන් අපි මේ ගැන ධර්ම සාකච්ඡා කරන්ටෙමු. ඒ තථාගතයන් වහන්සේට ධර්මා ධර්ම ප්‍රතිපත්ති පූජාවක් වේවා. සම්මා සම්බුදු සරණයි සාකච්ඡා කරන්න අපත් කැමති දහම් කරුණු අසන්නට. සාදු සාදු සාදු සත්‍යමය අප්‍රමාණ ප්‍රී. දැයි මම ඉහන් තෝරුන් කල්යන මිත්‍රින් කියමු වෙන්න. තේන මහත්මයා උතුමාට පුළුවන් එකතු වෙන්න. පිරුවන්. පෙරවන් සර්ණයි අද ඉතාම වැදගත් ඒ වගේම ගැඹුරු දේශනාවක් සත්‍යදේතුමා කළේ මේ ධාන පළවෙනි ධාන දෙවෙනි ධාන තුන්වෙනි ධාන හතරවෙනි ධාන කියන ධාන හතරම විස්තර කළා දුන්නා. ඉතින් මේක ටිකක් ගැඹුරු වැඩි හින්දා මම කල්පනා කළේ පළවෙනි ධානයවත් අනුගානේ ඉගෙන ගත්තොත් ඇති කියලා මට දැනට මොකද දෙවෙනි තුන්වෙනි එකට යන්න ඉස්සෙල්ලා දැන් පළවෙනි ධානයේදී සත්‍යදේතුමා කිව්වේ හැටියට මට තේරුණා තියට නීවරණ අයින් වුණාම සිතේ මතුවන ලක්ෂණයක් ඇටියටයි මම මට තේරුම් ගත්තේ එතකොට මෙතන නීවරණ කියන එක අපි දන්නවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන බිත්ත උද්දච්ච ආදී පහ විචිකිච්ඡා ඒ කියන්නේ පහ ඇති වුනහම සිතේ මතුවෙන ලක්ෂණයක් ඇටියට දැන් මෙතන මේ සිත ප්‍රීතියත් සුඛයත් ඇති වෙනවා කියලා කිව්වා ඒ වගේම දැන් අපි දැන් දැන් මේක මම මට තේරුම් ගන්න පහසුවට මම මේක ආනාපාන සතියත් එක්කයි සම්බන්ධ කරන්න පුළුවන් මහන්සි වෙන්නේ. එතකොට ආනාපාන සතිය කියන්නේ හුස්ම ඇතුළු වීම හුස්ම පිටවීම කියන එක. එතකොට හුස්ම ඇතුළු වීමත් හුස්ම පිටවීමත් තමයි අපි මුලදී බලන්නේ. බලලා ඊට පස්සේ ඒක නිවාරණවලින් ඊට පස්සේ ඒක තැම්පත් වෙනවා. ඊට පස්සේ මේ ආස්වාසයත් ප්‍රාස්වාසයත් ඉබේ සිද්ධ වෙනවා. ඒක තමයි කරන එකක් නෙවෙයි. තමොත් එපීම කරනවා ඒ ශරීර කෘත්‍යයක් හැටියට. ඒකට සිත යොමු වෙන අතර ඒක ඒක හොඳට පේනවා. පේන අතර මේ පස්සද්ධිය නැත්නම් ප්‍රීති සුඛ වගේ ඒවා කොහොමද ඇති වෙන්නේ කියලා තමයි තේරුම් ගන්න ඕන කරන්නේ. දැන් දැන් දැන් සත්‍යදමා කිව්වාගේ ඒ කියන්නේ ඒ අන්තිමටම අහපු ප්‍රශ්නය ආයෙත් කියන්න පුළුවන් නම් හොඳයි. ඔව් මට ඒක තේරුම් ගන්න ඕන කරන්නේ දැන් සිත මේ තැම්පත් වෙනකොට කියන්නේ ආනාපාන සතියෙන් සිත තැම්පත් වුනහම ඇති වෙනවා ප්‍රීති සුඛ ඒ වගේම විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකකතා කියලා වචන වලින් කිව්වේ එතකොට ප්‍රීති සුඛ කියන එකත් අතර ඇති වෙන අතර කොහොමද මේ විතක්ක ਵਿਚාර නැත්නම් මේ සිත ගමන් කරන්නේ දැන් මේක මෙතන හිතන දෙයක් නෙවෙයි හිතන දෙයක් නැහැ මොකද අපිට මේ අල්ලපු ගෙදර ඒවා හිතන්නත් ධර්මය ගැන හිතන්නවත් මම හිතන්නේ මෙතන මේ පටිච්චසම්පාද ගැන හිතන කතාවක් නෙවෙයි මෙතන එන්නේ මෙතන හුස්ම රැල්ල දිහා බලාගෙන ආස්වාසයක් ප්‍රාස්වාසයක් දිහා කන්සන්ට්‍රේට් කරගෙන ඉන්න කොට ඇති වෙන සිද්ධියක් ඇටියට මට තේරෙන්නේ එතකොට මෙතන මේ විතක්ක ਵਿਚාර කියන්නේ මම හිතන්නේ මම දැන් මම වැරදි වෙන්න පුළුවන් පටිච්ච සම්පදාය තන්දම්මචක්කය වගේ සූත්‍ර ගැන හිතන එක නෙවෙයි නමුත් මෙතන සිත කොහොමද එතන මේ යොමු වෙන්නේ ඒ ඒ ආස්වාස ප්‍රාස්වාසයේ හිත තියෙන ගමන් ආස්වාස ප්‍රාස්වාසයේ හිත යොමු වෙනවද නැත්තම් හිත විතක්ක ਵਿਚාර කියන්නේ වෙන වෙන ඒවට යොමු වෙනවද කියන එකයි මට මේක දැනගන්න කැමති. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි කියන වාස්නය අප්‍රමාණකින් හොඳට. මම කැමති යොමු වෙන බුණ මහත්මයා උතුමාට පුළුවන් ද යම් කිසි විදිහකින් ඒකත් එක්කත් යම් කිසි උදව් කරන්න නැත්නම් නැත්නම් සම්බන්ධව කතා ඒ ඇහෙනවා බඳි වෙලා ගියා කතා කරන්නේ. අසත්‍යතුම දැන් ඇහෙනවද? ඔව්. අන්තිම හරියේ මේ අඩු වෙලා ගියා. විතක්ක ਵਿਚාර සංසිඳලා ගියා වගේ. ඒ දැන් ඒ අහපු ප්‍රශ්නේ හරීම හොඳයි. අර විතක්ක ਵਿਚාර කියන්නේ වෙන මොනවත් හිතනවා නෙවෙයි. දැන් ඒක කොතෙන්ද සම්බන්ධ වෙන්නේ කියන්නේ. දැන් එතකොට ඔය දන්න මිටියට අර ප්‍රතිභාග නිමිත්ත ඊට පස්සේ නිමිති ඒව ගැන ඩිංගක් කතා කරන්න. ඒව කතා කළා අප කාටත් හොඳයි ඒ ගැන කතා කරනවා නම් බොහොම ප්‍රශ්නයක්. සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි සත්‍ය සම්බරි. ලෝණ මාත්මය ඔබතුමාට මෙන්න. දරුවන් සරණයි මම හිතා සත්‍යතුමා ඒ ගැන වැඩිපුර විස්තර කියනවා හොඳයි. මම අපි මම දන්නවා අපි දන්න තරමේ මම දන්න තරමෙන් කියන්න. ඒ ආස්වාස ප්‍රස්වාසය හැරේ අපි ගන්න මොනහරි කමතහනක් අරගෙන අපේ හිත එකඟ කරගන්න යනකොට ඉස්සලාම තියෙන පරිකර්ම නිමිත්ත කියන්නේ. පරිකර්මද අපි ගන්න නිමිත්ත මොකද ආස්වාස ප්‍රස්වාසන ආස්වාස ප්‍රස්වාස කියන පරිකර්ම නිමිත්ත. ඒ පරිකර්ම නිමිත්ත තමා ඒ විතක් ਵਿਚාර සත්‍යයෙන් අපි බලන්නේ කියන්නේ ඒ දැනම ඒ හිත පරිකාරමණය ඉස්සෙන්න හිත තියාගන්න උත්සාහ කරන එක තමයි මට තේරුනේ ඒ එතන විතක් ਵਿਚාර කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද පරිකර්ම නිමිත්ත කියන්නේ පරිකර්ම නිමිත්ත කියන්නේ සිස්ටමේ මන්ත්‍රයෙන් හැදෙච්ච ආස්වාද ප්‍රස්වාස නම් හුස්ම රැල්ල ඉතලම් පටන් ගන්න නිමිත්ත ඊට පස්සේ එහෙනම් තමයි මට මම තේරුම් ගන්න තියෙන්නේ වැරදි දැන් නිවැරදි කරන්නේ නෑ ඒක මේ මතු කරගන්නටයි ප්‍රශ්නේ වෙගෙන මේ නැත්තම් දැන් හොයන්ට නෙවෙයි බුදු සරණයි ඒකද එතකොට හුස්ම රැල්ල නැහැට දැනෙන ආකාරය තමයි අපි එතකොට බලන්නේ ආස්වාසේ නැහැ කෙලවර නම් ඒ නැහැ කෙලවරට අපිට දැනෙන ආකාරය තමයි පරිකාර නිමිත්ත කියලා කියන්නේ මම තේරුම් ගන්න තියෙන්නේ ඊට පස්සේ ඒ ඒක වැඩි දියුණු වෙනකොට තමයි ඊළඟ නිමිති ඒ කියන්නේ උපචාර ප්‍රතිභාග කියන අවස්ථාව දෙක ඊට පස්සේ තියෙන අවස්ථාව දෙක මුලදීම තියෙන පරිකාරම කියන අවස්ථාව තමයි. ඒ පරිකාරම අවස්ථාවෙන් තමයි ඊට පස්සේ උන උග්‍රහ ප්‍රතිභාග කියන උග්‍රහ නිමිත්ත ප්‍රතිග්‍රහණ. ඒ කියන්නේ ඒක පරිකාරම නිමිත්ත හරහා තමයි ප්‍රතිභාග ප්‍රතිභාග නිමිත්ත ඔව් ප්‍රතිභාග නිමිත්ත. ඒක දෙවෙනියට උග්‍රහ නිමිත්ත, තුන්වෙනියට ප්‍රතිභාග නිමිත්ත කියන එක ඇති වෙන්නේ. ඒ පරිකර්ම නිමිත්ත අවස්ථාවයි උග්‍රහ නිමිත්ත අවස්ථාවයි උග්‍රහ නිමිත්ත අවස්ථාව වෙනකොට අපිට කයට දැනෙන නිමිත්තක් නෙමේ තියෙන්නේ වගේ එකක් තේරෙන්නේ. එතන තියෙන්නේ හිතෙන් හදාග හිතෙන් හදලා දෙනවා ආස්වාස් ප්‍රස්වාස නිමිත්ත. ඒ නිමිත්ත සමාවත් මම වැරදි නම් සත්‍ය වෙන හදාන්න සල්තුම ඉන්නේ හින්දා මම මේ වැඩි කියන්නේ මේ ඊට පස්සේ ඒකෙන් ඉස්සරහට යනකොට තමයි අර ආලෝකය කියන්නේ ප්‍රතිභාග නිමිත්ත අවස්ථාව වෙනකොට තමයි යම්කිසි ආලෝකයක් හරි කසින ආලෝකයක් හරි ඒ වගේ අවස්ථාවක් මත වෙන පුළුවන් අවස්ථාවක් තියෙන කියන එක. ඒ පරිකර්ම අවස්ථාවක උපචාර සමාධි කියන එක එන්නේ. හැබැයි අර ප්‍රතිභා කරන ඊට පස්සේ ඒක උග්ඝහ නිමිත්තනුත් ප්‍රතිභාග නිමිත්තනුත් එහා පැත්තට යනකොට තමයි අර්පණ සමාධි කියන ධ්‍යාන සමාධි තත්ත්වයක් ඇති වෙන්නේ. මුලදී අර උපචාර සමාධි අවස්ථාවේදී මාස්පස ප්‍රසස් අර පරිකර්ම සමාධිය පරිකර්ම නිමිත්තත් එක්ක තියෙන එක. ඊට පස්සේ දිනුවෙන් දිනුවට යනකොට ඒ නිමිත්ත උග්ඝහ නිමිත්තක් වෙලා ප්‍රතිභාගනින් අවස්ථාවක ආවයන් පස්සේ තමයි ඒක අර්පණ සමාධිය කියන ධ්‍යාන සමාධි ධ්‍යාන තත්වයකටපත් වෙන කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ සත්‍යසමනේ එතකොට ආස්වාස ප්‍රස්වාස නැති වෙනවා කියන එක නෙමෙයි හැබැයි ඒ ආස්වාස ප්‍රස්වාස දැනෙන එක නෙමෙයි තියෙන්නේ හිතෙන් හදාගත්ත අර ඒ පරිකර්මන නිත් අයින් වෙලා ඒකට වෙන නිමිති ස්වභාවයක් එනවා. එතන ඒකට දැනෙන සෙනමත් නහපු ප්‍රශ්නෙට එන්නේ එතකොට ඒ ආස්වාස ප්‍රස්වාස කියන එක මේ වෙන ආකාරයක නිමිති ස්වභාවයක් තමයි ගන්න කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. සර්වන් සම්මයි ගුණ මහත්මයා සත්‍යත්වමනේ ඔබතුමාට මම යම් වෙනනම් තව ටිකක් මේ පිළිබඳව අපිට පැහැදිලි කිරීමක් කරන්න දෙන්න පුළුවන් සත්‍යත්වමනේ. මට වඩා හොඳට මා හිතනවා මේ ජාන්ත මහත්මයාට ඉගෙන කතා කරන්න පුළුවන්. නමුත් ඒ ප්‍රශ්නේ ඔව් අපි ඉගෙන ගන්නනේ පටිභාග නිමිත්ත කියලා පරිකර්මයෙන් ඒ පරිකර්ම කියලා කියන්නේ මම ඒක මං ලවා කරවනවා. ඒක ඊපිට ඊපිට යලි යලි යලි යලි කරනවා. ආස්වාස ප්‍රස්වාස නම් ඒක. ඊට පස්සේ පටිභාග ඒක පරිකාර. පටිභාග නිමිත්ත කියන්නේ ඊට අනුරූපව ඇති වෙන මනෝ රූපයක්. ඒ වචනේ හොඳ දන්න ඒකට ගැළපෙන්න එකක් මතුවෙලා එනවා ඊට පස්සේ. ඒකම නෙවෙයි ඒකින්මත් වෙනවා. දැන් කසිනේදී නා අපි හිතමු ආලෝක කසිනයක් නම් දැන් තම බුදුහාඳුර දිහා බලාගෙන ඉන්න බුදු පිළිම දිහා බලලා අස්වහනකොට මට මතක් වෙන එක එනවා. ඒ ඡායාවක්. ඉමේජ් එකක් මට එන මෙන්ටල් ඉමේජ් එකක්. ඒක තමයි ඊට පස්සේ මම ඒක අරගෙන කරන්නේ. ඒක ගැන යලි යලි හිතවන්න පුළුවන්. ඒකේ ගැන විතරයි හිතවන්නේ ඊට පස්සේ. ඒකේ විදිහ, ඒකේ පාට, ඒක තමන්ට දැනෙන විදිහ කාටවත් කියන්න නෙවෙයි. වචනත් එක්ක ඒක කියවෙන සමහර තැනක තිත් තියෙන්න පුළුවන් කියලා හිතෙනවා. සමහර තැනක පාට වැඩි කියලා හිතෙන්න පුළුවන්. ආස්වාස ප්‍රස්වාස වුණත් අපි හිතමු ආස්වාස ප්‍රස්වාස නම් මට නහය අග දැනෙච්ච එක දැම්මට දැනෙන්නේ ශාසනාලේ වෙන්න පුළුවන්. නැත්තම් පෙනහළු ASCII එක එක එක්කෙනාට දැනෙන්නේ විදි වෙන්න පුළුවන් නැත්තම් බඩේ පිම්බීන විදිය වෙන්න පුළුවන් ඒ කුමක් හෝ එක්කේන අරමුණ තේරෙනවා බඩ පේනවා නෙවෙයි පෙනහළු පේනවා නෙවෙයි අරකත් එක්ක ඒ ඒ වගේ මතුවෙච්ච ඉමේජ් එක තමයි ඒකට කියන්නේ එතෙන්දී විතක්ක ਵਿਚාර බාධාවක් නෑ යාට මොකද ඒවා කාම විවේකයෙන් ඒ ආපු අර විවේකේ දම් පීති සුඛන්නේ එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ දැන් එතකොට විවේකයේ නිසා විවේක කියලා කියන්නේ අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච ඒවා කියනකොට දැන් අපිට තේරෙන්න ඕන මේ හිතේ පැටලිල්ල කියන එක. ඒකෙන් නිදහස් වෙලා ආව නිසා ඇතිවෙච්ච විවේකජ විවේකයේ නිසා made by විවේක produced by විවේක ඒක නිසා මතුවලාව පීති සුඛේ තියෙන ඒක ගැන යලි යලි තුන හිතන්න පුළුවන් මේ හිතන පැත්ත දැන් සැර බාල වෙනවා මොකක් වෙලාවට ඒක තියා ඒක ඉන්න කියලා හිතෙන්නේ නැත්නම් විතක්ක සමන්තයකටපත් වෙනවා. ඒක ඒකින් පස්සේ ඒකට අවිතක්ක ਵਿਚාර වලට එන්නේ එහෙම ඊට පස්සේ. ඒතකොට ඒ වචනේ හොඳයි. එතෙන්දී මේ ධ්‍යාන තත්ත්වයේදී ඒ ධ්‍යානයත් එක්කම නම් ඉන්ටෝ කියලා ඕනි කියලා යාට ඡන්දේ තියෙන්නේ උමනාව තියෙන්නේ අදිෂ්ඨානයේ තියෙන්නේ ඒ අරමුණ ගැනම තමයි ආහිතෙන්නේ වෙන ධම්ම විචයක් කරන්නේ හැබැයි හැබැයි ධම්ම විචය කරනවා අපි දැනගත්තා මහා මාළුන් කිසුළු ඉතින්ට ඇවිල්ලා එයා විත් පුළුවන් ඒක විපස්සනා කියන එකෙන් දකින්න ඊට පස්සේ සත්‍ය අවබෝධයට ඒක මාර්ගයක් කරගන්න පුළුවන් ඇතෙන්ද. ඔය දැන් තිබිච්ච ඔය විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාගත සති සමාධි ඒ ගති යන ඒවා සමුදේ ධම්ම දේවල් ඒ කියන්නේ මේ මාර්ගයට මම සතිමත් අපි මේ වචන පාඨයෙන් භාවනා කරපු නිසා මතුවලා ආපු දේවල් කියලා දැනගන්නේ ඒක හුඟක් වටිනවා හැබැයි. ඒක සමුදේ ධම්ම කියලා දන්නේ දැනගන්නේ. අපි ඒකේ කියන කතා අට්ඨකනාගර සූත්‍ර වගේ දේවල් වල මාළුන්ක පුත් සූත්‍රය වගේ. පළවෙනි ධානයෙන් ඉඳලා ඒක විපස්සනා ඇසට අහු කරගන්න හැටි. ඒ මානසික ස්වභාවය. ඒවා මං විසින් හදාගත්ත දේ කියලා දැනගෙන ඉච්ච යන හැටි. එතකොට මේ ප්‍රශ්නෙට ආයිතාව ධම්ම විචයක් කරනවා නෙවෙයි. ධම්ම විචේ නොකර ය සමාධි. ධම්ම විචේ සම්බුද්ධංගයක් එයා ඉන්නේ දැන් සමාධි සම්බුද්ධංගය කියන්නේ. සමාධි ඉන්නේ මෙතෙන්දී. ඒක මින්දු. අර මේ උන්වහන්සේලාට කෘතඥතා පූර්වක ගෞරවයක් පිරිනමන්ට උන ආදරෙන් අර පොඩි හාමුදුරන්ගේ බණ මේ දවස්වල මේ අතේ කතාවක් මේ දවස්වල බණ පහුගිය දවස්සේ නම් ඇහුනේ මෙන්න අද සද්ද විතරයි ඇහෙන්නේ කවුද කතා කරනවා කියලා ඊටි කතා කරනවා කියන්නේ සද්ද ඇහෙන්නේ අර පොඩි හාමුදුරුවෝ මං හිතනවා ධම්මවිජේ ඒ ඇත්තා හොඳ කතාවක් කීව බාන කියනකොට පව සවන්දසලසින් බොහොම පිං කෘතඥතා පූර්වක සිහිපත් කරන යන හොඳ උදාහරණයක් කිව්වා මම දන්නේ කොහින්නම් ඒක කිව්වද කියලා ඒතකොට කිමා මේ මේ මිචහන්දර කිව්වා මේ පිළියන්දල යන්න ඕන පිළියන්දල නගරයට යන්න ඕන කියලා ඒ වචනේමයි කිව්වා සෝන මම නිසා ඒකම පාවිච්චි කරනවා පිළියන්දල යන්න ඕන කියලා හිතනකොට හිතලා මං යනවා. හැබැයි කඩවල මට තේපේනවලු පිළියන්දල කියලා ඒ ඇඩ්‍රස් ලියපු තැන. යම් විතර විස්තර කරගෙන අපේ මේ ස්ටෝර් එක නැත්තම් පොත් සාප්පු පිළියන්දල. ඒ කියලා පිළියන්දල කියලා දැක්කා කියලා මං එතන බහින්නේ. පිළියන්දල නෙවෙයි තාම. පිළියන්දල නදර තව ඈත තියෙන එතකොට. පිළියන්දල බස්සිකේ නැග්ගා කියලා මම පිළියන්දල නෙවෙයි තාම. අන්න ඒ වගේ. පොඩි හා එතෙන්දී අර ඉති රූපං ඉති රූපස්සම්දු කියන්නේ බොහොම හොඳයි. මාතර ඥානවල මහදොස්ත විස්තර කරා. එතකොට ඒ වගේ දැන් ඔය ඥාන தত্ত্বය කියන එක තාම අපි බෝඩ් කියවනවා වගේ වෙන ඉස්සරෝම. පිළියන්දල බස්සිකේ නැග්ග වගේ වෙන්නේ. නමුත් ඒ බස් එක තමයි එතෙන්ට යන්නේ. ඒ වගේ අර දැන් ওই කියපු වචන දෙක පරිකම්ම නිමිත්ත කියන්නේ අර සති නිමිත්ත කියලා ඔය දැන් වැඩිපුර කියවෙන්නේ දැන් මේ කාලන්නේ වගේ. පරිකාරම කියන්නේ යලි යලිත් යලි යලිත් ඒක කරනවා. අපි හිතමු කාට හරි දානයක් දෙන්න තියෙන කවුරු බාර දෙනව නැත්තන්ට ඔයා ඔයා හදන්න ඕන අල බැදුමක් කියලා 20 දෙනෙකුට තැස්ති දෙනෙකුට ඕන අල කියලා. එතකොට එතෙන්දී යා වෙන මොකුත් නෙවෙයි කරන්නේ. යා අල සුද්ධ කරනවා, අල කපනවා. ඉස්සලා අල සුද්ධ කරනවා, සුද්ධ කරනවා, සුද්ධ කරනවා. ඒක පරිකර්ම කියන්නේ ඒකමයි කරන්නේ. ටෙලිෆෝන් එකටවත් ආන්සර් කරන්නේ පරිකාරණගෙන යලි යලි දේ කරනවා. ඒ පළගෙඩි දෙකට කපනවා ඊට පස්සේ ආය හතරට කපනවා පුංචි පෙති නම් පුංචි පෙති ලියනවා ඒ විදිහට තමන්ට තේරෙනවා ඒක. ඒ කටින් බෝඩ් එකේ ඒක අවශ්‍ය භාජන දාන පරිකාරණේ කිව්වේ ඒකයි. මම අල බදින වැඩේ විතරයි කරන්නේ. ඒ වගේ මම භාවනා කරනකොට පරිකාරණ කියන්නේ යලි යලි යලි යලි ඒක කරන්නේ. යලි යලි යලි යලිත් ආස්වාස් ප්‍රසාර යලි යලිත් යලි යලිත් ඇටකෝ යලි යලිත් යලි යලිත් බුදුහාඳුරු ගැන හිතන්නේ ඒක යලි රිපීට් කරනවා ගින්නනේ ගින්නනේ ආය ආය තාය ආය ඊපිට ඊපිට ඊපිට ඒක මිත ඒක තමයි පරිකරණ වෙන්නේ එතකොට මනසේ හැකියාවක් තමයි. එතකොට මනසට වැඩි වචන ඕන්න ඊට පස්සේ ඕකට. ඒකේ මනෝවල හැටි මේ මනින්ද්‍රිය හැටි තමයි එකම දෙයක් ගැන හිතනකොට ආය වචන ඕන්නේ බයිසිකල් පදිනවා බයිසිකල් පදිනකොට අපි වචන දාන්නේ නැහැ ඊට පස්සේ කාර්ය කෙලනකොට දැන් වචන දාන්නේ නැහැනේ දැන් ක්ලච් එකක් තියෙනවා නැත්තම් ඔටෝ ගිය නම් මම ඒක දැන් හිතන්නේ නැහැනේ දැන් රිවර්ස් කරන්න ඕනේ ඒ ඒ වචනේ නැහැ සිග්නල් දැන් වමට දාන්න ඕනේ කියලා එන්නේ නැහැ ඒ සිග්නල් එක වැටිලාම ආවයි ඒ මොකද මනෝ කියන ඉන්ද්‍රියේ හැකියාවක් තියෙනවා වචන අඩු කරගන්න. වචන අඩු කරලා ක්‍රියාකාරකමට විතරක් එන්න. ඒක මනි මනි මනින්ද්‍රියේ හැකියාවක්. ඒතර පරිකර්ම නිමිත්ත කරගෙන එනකොට ඒ ගැන ඒ ගැන ඒ ගැන ඒ ගැනම හිතපු එක අතර වෙන ඊට පස්සේ. දැන් නතර වෙන්න දෙයක් නැහැ. ඉමේජ් එකක් විතරයි තියෙන්නේ. ඒ ඉමේජ් එකක් විතරයි එන එකට කියනවා ප්‍රතිභාග නිමිත්ත කියලා. ඇට ඇට කෝටු ගැන හිතුවා නම් ඇට මේ ආවලාගේ ඇට කෝ සත්‍යජීවී ඇට කෝටු එයාගේ ඒකෙන් නෑ යාට. කලින් දැකපු අර සුදු ඒ අනුරූපයක් එක්ක ඒක මතක් වෙනවා. ඒක හිතට එනවා. ඒක ඒක දැන් අර ආයෙත් විසක් නිසා ඒ වන්දනීය මහණීය සාසුන් වහන්සේ පැත්තට ආයිත් නැඹුරුනොත් මහන්සේ කියන මේ උප්පත්තියක් නොවිච්ච තැන නෑ කියලා. උප්පත්තියෙන් සුද්ධියක් වෙනවා කියලා හිතනවා නම් ඒක වෙන්නේ නෑ කියනවා. උනාසිනා නොගිය භවයක් නේ අපි සුද්ධ වාසය හැරුණකොට. නොලබපු ශරීරයක් නැහැ සුද්ධවාස නාම රූපත්වයේ හැරෙන්න. එතන ශරීර තත්වයක් තියෙන්නත් පුළුවන් කැමති විදිහට මනෝමය විදිහට. මම මේ කියන්න හදන්නේ මං කිත් සමාවෙන්ට මේ කියන්න හැදුවේ ඇටකෝටු ගැන හිතනවා නම් ඊට පස්සේ දැන් උපත් නොලබපු උපත්යක් නැහැ කියලා මේ මහණීව තථාගතයන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේට කියන එතෙන්දී අපට ඇතකෝ කියලා මතක් වෙන ඊට පස්සේ මේ කාලයේ මේ ස්ත්‍රිය පුරුෂයක් විසින් කම්මවලදී දුන්න දැනට විශාල අඩුපාඩුවක් තියෙන මේ ශරීරයට කෝටු ටික අරගෙන තමයි පරිකරණ නිමිත්ත කරන්නේ නමුත් මනෝ කියන එකේ සංඥා තියෙනවා ඕන තරම් ඇටකෝටු ගැන. එතකොට ඇටකෝටු ආකෘතිය පමණයි ඒකේ වර්ණය පමණයි ඊට පස්සේ මතුවලා ඉන්නේ. වර්ණය පමණයි මතුවලා ඉන්නේ. ශූන්‍යතාවට යන්න බොහොම ලේසි ධාතු මනසකාරයත් එක්ක දෙන්න ආවා. ඥානෙකට යනවා. ඒ ඊතුරු හුස්මෙන් දැන් ආලෝකයක් මතුවෙනවා ඒ ඒ ඒවා කියන්න ගියාම ඒක ගන්න හදනවා. මෙතනින් නැහැ මම කියන්නේ ඒක ඒකේ වැරද්ද. ඊට පස්සේ මම එතෙන්ට යන්න හදනවා. එතෙන්ට යන්න හදුවම ඒක වෙන්නේ නැහැ ඊට පස්සේ. ඒක නතර වෙච්ච තැන තමයි ඒක වෙන්නේ සමහර විට අර මේ යුක්ලිඩ් යුරේකා මතක් වෙන විනාන කාමරේ බාත්ටබ් එකේ බැස්සාම ඒ වගේ වෙන්න පුළුවන් අපිට යුරේකා වෙන්නේ වෙන තැනකදී වෙන්න පුළුවන්. විතක්ක ਵਿਚාරෙදි නෙවෙයි. ජයන්ත මහත්මයා ගැන මොනවාර කියන්න උන් බුදු සරණයි සම්මා සම්බුදු සරණයි. මාතෘකාවෙන් වහන්සේ නමස්කාර වේවා. සම්මා සම්බුදු සරණයි අපගේ සාස්ත්‍රව සාස්ත්‍රණ වහන්සේගේ සමගුණ සීකරනාද වගේ දවසක මම හිතනවා අපිට ඉතාමත් වැදගත් දහම් කරුණු ටිකක් මතක දුන්නේ. මම හිතනවා සත්‍යත් මස්දුන් මහත්මයාත් අපිට යම් විදිහකින් සේන මහත්මයා ඔබතුමාට බොහොම පිං මේ ප්‍රශ්නේ මතු කරාට මම හිතන්නේ අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙන මාතෘකාවක් සම්බන්ධයෙන් මේ අපි කතා කරේ සත්‍යත් මස්දුන් වගේ සිංගර ඒ වගේ දුරු මහත්මයාත් මතු කරා මේ පරිකර්ම කියන අවස්ථාව පරිකර්ම කරනවා කියලා කියන්නේම අපි ගන්න නිමිත්ත ගැන මෙනෙහි කිරීම දිගින් දිගට මෙනෙහි කිරීම සමන් මොනවා හරි නිරික්කක් ගන්නවා නම් සමාජයේ භාවනාවක් ඒ පිළිබඳව නැවත නැවත නැවත නැවත සිහි කරන හැබැයි ඒ අවස්ථාවේදී අඳු මට්ටමින් දැනෙන දැන් උදාහරණයක් හැටියට ආනාපාන සතිය ගත්තොත් පරිකර්ම කරන අවස්ථාවේදී අපිට හුස්ම රැල්ල කියන එකේ භෞතික ස්වභාවය තමයි එතනදී සිහියට නැත්නම් ඒ ගැන තමයි ඒ සතිය පවත්වන්න යෙදෙන්නේ. කියන්නේ ඒක ඒ තමයි කියන්නේ හුඟක් වෙලාවට හුස්ම වදින තැන ඒක කියන ඒක ඇතුළට එනකොට නහය වදින ස්ථානය ඒ විදිහට කයත් සමගම ඒ කරන කාර්යය පිළිබඳව බලාගෙන ඉඳීමක් එමත් නැත්නම් ඒ පිළිබඳ අවධානය යොමු කිරීමක් කරගෙන ඉන්නකොට එක්තරා අවස්ථාවකදී ඊටම අනුරූප වෙච්ච නිමිත්තක් පහළ වෙනවා මේ අපි කියන්නේ ඒ එකඟභාවය ඇතිවෙන ඇතිවෙන නීවරණ ධර්ම අඩුවෙන් අඩුවෙන් යම් කිසි අවස්ථාවක් නීවරණ ධර්ම අඩු වී කියන අනකොට අපි හිතනවා ඒක ප්‍රචාර අවස්ථාවක්. හැබැයි එතනදී ඔය කියන ආනසිකක් ඇතිවෙච්ච අවස්ථාවක් නෙවෙයි කලින් අර පරිසරම ලෑස්තිීමේ අනුභවයක් හැටියට ඇතිගෙන සිද්ධක් හැටියට ඒක සැලකෙන්නේ. එහෙම කරනකොට ඒ උපචාර අවස්ථාවේ තවදුරටත් අපි එනෙහි කිරීමක් කරගෙන යනකොට ඒ අර අපි හලුව ගත්තේවත් නැත්නම් කයට දැනෙච්ච අරමුණ ඊට පස්සේ හිතට දැනෙන්න පටන් ගන්නවා හිතේ නිමිත්තක් ඇති වෙනවා ඒ හා සම්බන්ධ. ඒකට අපි පොත්පත්වල සඳහන් කරන නම තමයි උග්‍රහ නිමිත්ත. එතකොට ඒ මුත්‍රා නිමිත්ත කියලා කියන්නේ පළවෙනි වතාවටම පරිකර්ම කරපු නිමිත්ත හේතු කරගෙන පිටේම මත වෙන යම් නිමිත්තක් ඒ සම්බන්ධයෙන් ඒ විදිහටම ඇති වෙනවා නිමිත්ත. පිටේ ඇති වෙන. කය දැනෙච්ච එක හරියට අපේ සලුව දැකපු දේ. ඊට පස්සේ ඒක තවදුරටත් මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට අපේ නීවරණ ධර්මයන් තනිකරම යටපත් වීමක් ගැඹුරු ලෙස යටපත් වීමක් පස් වෙනවා. ඒ අවස්ථාව වෙනකොට ඊට සමානවම එක ලොකුවට කියන්නේ ඒක වඩාම තීව්‍ර විදිහට ඒ නිමිත්ත ප්‍රකට වෙන්න පටන් ගන්නවා කියනවා. එතකොට ඒ ප්‍රකට වීම අවස්ථාව වෙනකොට තමයි ඒ ධ්‍යාන නැත්නම් පද කියන අපි විස්තර දේශනා ඇති මධ්‍යානයේ කියන අවස්ථාවට පස් වෙන්නේ කියන එක තමයි දැන් බලන්නේ. ඒ ආකාරයෙන් අපි විස්තර කරගෙන තියෙනවා. මම කවති සාකච්ඡා අපි මෙතනින් සෞදප්‍රත්‍යක් විදියට ගිහිල්ලා ඒ සෞදප්‍රත් සම්බන්ධ දැනගන්න. ඒ වගේම සත්‍යතුමනි මේ විවේකචම් කීති සුඛං කියන එකයි සමාධිචම් සංස්කෘතික අතරේ අපි දන්න වචනමය වශයෙන් වෙනසක් තියෙනවා. ඒක කොයි විදිහට ප්‍රායෝගිකව අපිට තේරුම් ගන්න පුළුවන් කියන එක පැහැදිලි කරනවා නම් හොඳයි කියලා සතුටුයි. පස්සේ ට්විට් කොටසකට කමෙන්ට් පුළුවන්. පන්සම්මයි. ඒකට පිළියන්දලට ගිහිල්ලාම බලන්න වෙනවා. දැන් අර කලින් කියනකොට අද අප උදාහරණයක් අයි ගත්තොත් අප රශ්වරකේදී ට්‍රැෆික් ජෑම් එකට අවුල හිටිය උදේ හරි අවසානයේ නගරෙන් යනවා කියලා. සා නගරෙක ඉන්නවා. නගරෙ මැද්දෙන් මට එහා පැත්තේ තන්ත්‍ර නගරේ තදබදේ වැඩි එතකොට එතකොට ඔක්කොම ඉවරලා මට අවශ්‍ය එක්සිට් එකට මං එනවා. ඒ එක්සිට් එකට ඇවිල්ලා ඒ රැම්ප් එකට ආවා මට ඇති වෙන සුවේ තම විවේකී පිසු. ඇති අන්තං කියලා මෙච්චර වෙලා හැතැම්ම තුනට විතර පැයට 73ක වේගයෙන් ආවේ ඊට පස්සේ පැයට 5ක වේගයෙන් ආවේ නමුත් යන්න ඕනේ පැයට 70 නැත්තම් කිලෝමීටර් 60ට යන්න පුළුවන් ඒකේ. ආවේ කිලෝමීටර් 7 8 වේගයෙන්. දැන් එතකොට මං එතෙන්දී එක්සිට් එක මට අවශ්‍ය එක්සිට් හතර ආවා. එවිලම් ඒකට මං ආවහම අර තිබිච්ච කලබලුවක කලබලයේ තෙරපිල්ල අඩුයි. ඔන්න විවේකයේ පීචුක මට එනවා දැන් මට මට දැන් මට විවේකයක් දැනෙනවා මේකෙන් බේරුණා මේ කලබලෙන් බේරුණා නේද කියලා. ඒ වගේ පංච නීවරණ ඇයින් වෙච්ච ගමම්ම එන එක තමයි විවේකයේ පීචුක. ඒක එනකොට එයාගේ මනස සමාධිමත් වෙන්න පටන් ගන්නවා. ඒක සමහරට තත්වරයේ සිද්ධ වෙනවෙන්න පුළුවන්. විවේකද පීති සුඛ්‍යතක් තත්පර පහයි ඊට පස්සේ ඊළඟ තත්පර 60ට තියෙන්නේ සමාධිත පීසු වෙන්න පුළුවන් ඒ සමාධිත පීසු කියන්නේ විවේකයෙන් අවිච්ච ගමන අපි හිතමු රෑම්ප් එකට ඇවිල්ලා මම ඒකෙන් මට උතුරට යන්න තියෙනවා නම් මම ඒ රෑම්ප් එක සුපර් හයිවේ එකට සම්බන්ධ වෙන ලේන් එක ඇවිල්ලා මම ඒකෙනුත් සිග්නල් දාලා මම ප්‍රධාන ලේන් එකට එනවා. අනිත් අය මට ඉඩ දෙන ලේන් හතරක් පාන්න මට මර්ජ් වෙන්න පුළුවන්. ඊට පස්සේ මම කොහොමද ඉන්නේ? ඊට පස්සේ රෑම් පෙකින් අයින් වුණා කෙනෙක් එන්නේ දැන් මම මේකේ ඒ ක්‍රෝස් එක තියෙනවා නම් ක්‍රෝස් කන්ට්‍රෝල් එකක් දාගෙන මම ඊට පස්සේ පාඩු යනවා. ඒක තත්පරයකින් වෙන රෑම්ප් එකකින් අයින් වෙන මේ අර මොනවද එක්සිට් එක ගන්න එකයි ට්‍රැම්ප් එකට යන එකයි හයිවේ එකට එනවා විනාඩි දෙකකින් වෙන්නේ සමහරට. පළවෙනි ධ්‍යානයේ දවසක් ඉන්නවා කියලා හිතෙන කතාව නෑ ඒකට. මොකද විවේකජ පීතිසුඛේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමෙන් උද්දච්ච කුච්ච විචිකිච්ඡා දුන්න කරදරෙන් අයින් වෙලා එනකොටම ආවි සමාධි. ඊට පස්සේනේ සමාධිජ පීතිසුඛ. විවේකජ පීතිසුඛ නෙවෙයි. විවේකයේ පිසුක නෙවෙයි නැත්තම් ආයෙත් අද උදාහරණයක් ට්‍රැෆික් ජෑම් එකෙන් බේරිච්ච එක එනකොට ආපු සනසිල්ල නෙවෙයි ඇති අන්තම් කියලා. රෑම්ප් එකට ඔය කියන්නේ ද මර්ජ් වෙලා අන්නේ වගේ. එතකොට මං ආයෙ හිතන්නේ නෑනේ අර කක්කලවේ කලබලේ ගැන එතන. දැන් තියෙන මට සමාධිද පිසුක මං සමාධිද පිසුක කියන්නේ මං ක්‍රූස් කන්ට්‍රෝල් එක දාන මං දෙයට මගිලේ ඉන්නේ කියනවා. පැයට 60 මහට පයන 65 දාගෙන. ඒ ගානට. ඒ වගේ අර පරිකර්ම කර කර ඉන්න ඕන ගතියක් එන්නේ නැහැ. මං ආය ආයි තාය ආයි තාසස වූ අටකෝටු ගැන හිතන්න ඕනේ. මට ඊට පස්සේ ප්‍රතිභාග නිමිත්තක් මට පහළවල තියෙන්නේ. ඊට අනුරූපව ඒකත් එන්නේ කාලෝකයේ සුඛය සොම්නස ඒවත් එක්ක ඉන්නේ මන් දැන් එතකොට. ඒක මනෝ මූලික මනෝ මූලික වෙලා හමාරයි දැන්. එතකොට තේරෙන මේක ඇතුලේ සිද්ධ වෙන්නේ මගේ ප්‍රොජෙක්ෂන් එකක් කියලා තේරෙනවා. සතාගතයන් වහන්සේ ධර්ම කියලා දී දින් දුන්නේ හින්දා. නැත්නම් ඒකින් හදන පළංචි. ඒක තමයි සමාජිත පිච්චු කියන්නේ. සමාධියෙන් ප්‍රොඩියුස් කරලා දුන්නේ. විවේකයෙන් නෙවෙයි. ඒක තත්පර දෙකෙන් වෙන්න පුළුවන් වෙන්නේ විනාඩි 5ෙන් වෙන්න පුළුවන් වෙන්නේ. එයා සතිමත් වෙන නිසා එයා දන්නවා හැබැයි මොකද අර ඉගෙන ගන්නකොට ඒක ඉගෙන ගන්න ඕනේ ඒකට සමාපජ්ජන වසිතා උත්තාන ඒවා ඒ ඒ ඒවා ඉගෙන ඒවා කෙරෙන වචන නැතත් අටකෝටු ගැන භාවනා කරන එක නා ආස්වාස ප්‍රස්වාස ගැන කරන්න ගියොත් වැඩක් වෙලා යනවා. මොකද පරිකර්මල තියෙන අරක නම් ඒකට එන්න පුළුවන්. එතකොට කාර්ය කෙලෙනකොට හරි හිටගෙන නානකොට හරි කතා කරනකොට හරි ඒකින්න පුළුවන්. ඒකද එතෙන් තමයි සමාජ්‍ය පිසු කියන්නේ. අපි ඊළඟ ටිකට කතා කරමු. තථාගතයන් වහන්සේ අසිරිමත් අසිරිමත්. ඒ සාහිත්‍ය සීහනාද සූත්‍රයට ගියොත් වහන්සේ කියනවා අසම්මෝහ ධම්ම සත්‍වික ලෝකේ පහළ වෙනවා කියලා කියනවා නම් බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය එහෙම කියන්න පුළුවන් නම් ඒ තථාගත වරේ යන පමණයි අසම්මෝහ ධම්ම අසම්මෝහ ධම්ම කියන්නේ මේ වැරදිලා නැහැ කොතනකත් වැරදිච්ච තැන නැහැ වැරදෙන තැන නැහැ යත්තට මේ තථාගතයන් වහන්සේ ගැන කියන්නේ. චරේ ගැන කල්පනාවෙන් දකින්න ඇද්ද? සිද්ධාර්ථයන් වහන්සේ. ඊට පස්සේ දැන් කුටදාන්ත සූත්‍රයට ආයෙත් එනකොට එක මේ කතා කරන්න වචන නෙවෙයි හොයලා බලන්න හොයලා බලන බව පේන බොහොම තෘප්තිමත් සොම්නසක් ඇති වෙනකොට සෝ ඒවන් සමාහිතේ චිත්තේ එතකොට ඒ භාවනා කරගෙන යන එක්කෙනාගේ හිත ඔන්න ඔය විදිහට සමාහිත වුණාම පරිසුද්ධේ තමාගේ නෙගටිව් පැත්ත බලන් දෙපා නමුත් චිත්තේ කියන එකේ අර වලාකුළු අයින් වෙලා ගියාම කාමච්ඡන්ද වලාකුළු ව්‍යාපාද වලාකුළු තීන මිද්ද වලාකුළු උද්දච්ච කුක්කුච්ච වලාකුළුව තියෙනවා. උද්දච්ච කුක්කුච්ච ගොඩාක් තියෙනවා. ඒ වලාකුළු ඊට පස්සේ විචිකිච්ඡා වලාකුළු අයින් වෙලා කියලා පොද්දුවේ නීලාවකාශයට වගේ වෙනහම අනංගනේ වලාකුළු එකක්වත් නැහැ වගේ කිලිටු නැහැ ඊට පස්සේ කොහෙන් හරි ගෑවිච්ච වෙන්දන් කැලි නැහැ දැන් ඊට පස්සේ කහ මිරිස් කෑවිච්චට ඇඳෑකි. විගතු උපක්ඛිලේසි. උපක්ඛිලේස අයින් වෙලා ගිහිල්ලා විගතයි අයින් වෙලා ගිහිල්ලා. කියන්නේ සම්පූර්ණ සමාහිත බවට ඇවිල්ලා තියෙන්නේ. මුදු භූතේ. එතකොට හිත කියන එක ගොරෝසු නෑ. මෘදුයි. මේ මේ මේවා කරන්න පුළුවන් නිසා බුදුහාර කියන්නේ සාරිපුත්තන් වහන්සේට මහා සීනාද සූත්‍රය කියේ එකයි. මේක කරන්න පුළුවන් දෙයක් කියලා. ඊළඟට එනවා මහාලි සූත්‍රය මට මතක ඇටියට ඒකෙදි තවත් මේ ගැන කියනවා. ඒක ඒ ඒ මත ඒ නිසා මේවා දෙංගක් මතකෙ තියෙන්න ඕන. කම්මැනි දැන් හිත වැල කරන තත්ත්වෙ තියෙන්නේ. පදම අරගෙන දැන් තියෙන්නේ. පාන් හදන ඩව් එකක් නම් ඒක ඒක දැන් හරියට හදාගෙන ඉන්නේ. ඔක්කොම ලෑස්ති වෙලා වගේ. කම්මැනියේ කිව්වේ ඒක. අපි හිතමු මං ස්ක්‍රූ ඇණයක් දාන්න ඕන බිත්තිරි කියලා නැත්තම් මම මොකක් හරි ස්ටූල් එකක් හදනවා නැත්තම් මොනවා හරි කරනවා කියලා. ෆිල්මයක් හදන කෙනෙක් නම් ඒ අවශ්‍ය තින්ත ටික මේක මෙතෙන්ට හදන්න ගන්න ඕනේ කියලා එයාත් ඒ වගේ. එතකොට දැන් මම අපිට මං ස්ක්‍රූ නේන මේ මොනවද ඉලෙක්ට්‍රික් ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් අරගෙන මං මගේ කබඩ් එකේ තියෙන්නේ ස්විච් එකෙන් ගොක් ඈත. ඒතර මං ගන්න ඕන මට නගින්න ඉනිමගක් පාලිය ලැඩර් එකක් ඕන. ඒවල ඇස්ති වෙලා ඊට පස්සේ මගේ අතෙත් ඒ අනේ අවශ්‍ය ස්ක්‍රූවනේ තියෙනවා ඒක පිලිට්ස් එකක් ඊට පස්සේ මම එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් අරගෙන ඒ ඩ්‍රිල් එකක් දාගන්න ඕනේ කියලා. දැන් මං ඉන්නේ එතනදි මගේ තුන්වැනි තට්ටුවේ කියලා හිතන්නකෝ. දැන් කම්මනියයි දැන් මගේ ඩ්‍රිල් එක දැන් කම්මනියයි. වැඩ කරන්න පුළුවන් තත්ත්වෙ තියෙන්නේ. අර පාන් හදන්න පුළුවන් කුකිස් හදන එකේ නම් ඒ කුකිස් ඒ ඒ ආදුවේ ක්‍රීම් එකේ අවශ්‍ය ගන්නට ආවා වගේ. ඒ විදිහට. අවශ්‍ය ප්‍රමාණයට ගත්තා. කුකී හදන්න, කැවුම් හදන්න අවශ්‍ය ඒ ඒ මිශ්‍රණේ අවශ්‍ය ගන්නට ආවා. ආපදන ආප මිශ්‍රණේ හරිය ගන්න. ඒක වැඩේ කරගන්න පුළුවන් දැන්. හැන්දේ තියෙනවා තාච්චිය තියෙනවා බටර් තියෙනවා තෙල් තියෙනවා ගෑස් ලිපපත් වෙනවා මට දැන් තියෙන්නේ කම්මැනියයි කිව්වේ ඒකයි වැඩේ කරගන්න පුළුවන් තත්ත්වයටපත් වෙලා ඒතර මනෝ කියන එක වැඩේ Tamanට අවශ්‍ය වැඩේ කරගන්න පුළුවන් කර්මන්‍යයි කිව්වේ ඒකයි කර්මන්‍යයි කිව්වේ ඒකයි හිතේ ස්ථාවර තත්ත්වය තියෙන එතකොට ඉනි මගේ හෙල්ලෙන්නේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එකෙන් මගේ ඩ්‍රිල් එක ගැලවිල යන්නේ නැහැ. තිතේ කිව්වේ ඒ වැඩේ කරගන්න තත්ත්වේ මං ස්ථාවර ඉන්නවා. ආනෙන් ජප්පත්. හෙල්ලෙන්නෙත් නැහැ. හිත හෙල්ලෙන්නේ නැහැ. එහෙම වුණාම ඥාන දර්ශනය සඳහා චිත්තං අබිනීහරති හිත ඒ පැත්තට නංවල දානල දාන එතෙන්ට අබිනීහරති යන්නේ මීට හිත ගෙනියනවා. සතිය විසින් මේක සතිය විසින් මානසිකාරයේ හස් සති සම්බුද්ධංගේ විසින් ධම්ම විචයේ එයින් වැඩ ගන්න සති සම්බුද්ධංගේ ධම්ම විචයෙන් වැඩ ගන්නවා දැන් මම තේරෙන බසින් විතරයි කියන්නේ අබිනින්නාමේට ඒ පැත්තට තැඹුරු කරනවා. හැබැයි මේකේ සම්පූර්ණ ක්‍රෙඩිට්ස් මට කියන්න දුන් තථාගතයන් වහන්සේට පිරිනමන්න. නැත්නම් අපිම දන්නේ නැහැ මොනවද මේ කියලා. මොනවද කියලාවත් දන්නේ නැහැ. සෝ එවම් පජානාති. ඒ தත්වෙන් කොට යට මෙහෙම තියෙනවා. අයංකෝ මේ කායෝ මේක හොඳම තැනක්. අයංකෝ මේ කායෝ රූපී මේ පාවිච්චි කරන සිරුර රූප tattයෙන් භූත මහා වෙලා පෙනෙන්න ඇවිල්ලා තියෙනවා. මේත අවුරුදු ඒ කියන්නේ 1906 කියලා කැලෙන්ඩර් වර්ෂය කියන එක ගත්තොත් 1906 මැයි මාසේ 18 වෙනිදා මේ සිරුර නැහැ. මේ ඇටකෝටු මේ වකුගඩු මේ මොළය මේ මූත්‍ර ටික නෑ මේ ඇඟිලි ටික මේ මුකුත් නෑ දා 1906යි එනිසා තම අයංකෝ මේ කායෝ දැන් මේ පාවිච්චි කරන එකේ රූපී தත්ත්වෙන් මතුවලා ඇවිල්ලා තියෙනවා. සුද්ධාවයස්සට විතරයි ගිහිල්ලා නැති කිව බුදුහාම කියන්නේ. හැමතැනම සංචාරය කරලා තියෙනවා. හැමතැනම උපත් ලැබලා තියෙනවා. ඒ මේ ශරීරයත් හදලා දුන්නේ ගැහණියෙකු මිනිසෙකු එකතු වෙලා. ධාතුම් මහ භූතිකෝ මේකට ඉමේජ් එකක් තියෙන පටවියාපෝ තේජෝ වායෝ සහ උපාදාය රූප වලින් මේක දැන් පේන්න තියෙන රාත්සල් 140ක් විතර එක එක්කෙනාගේ හැටියට මම කියන්නේ තීතාත්‍රයෙන් අඩි පහක් හයක් විශාලවට ලොකු කකුල් දෙකක් තියෙන ලොකු අත් දෙකක් තියෙන රවුම් උළුවක් තියෙන ඇතුළේ තව ඉන්න අක්මාව තියෙනවා කෑම යන මල්ලක් තියෙනවා ඒවා යන්ට බට තියෙනවා විගිරිය තියෙනවා ධාතු මහ භූතිකෝ උපාදාය රූපත් එක්ක ඇතුළේ මාතා අපෙත් එක්ක සම්භව මේ මේ මනුෂ්‍යත්වයේ නිසා මේකේ ඕපපාතිකව නෙවෙයි ආවේ ඒ නිසා මේක මාවක් පියෙක් දෙන්නෙක් එකතු වෙලා තමයි කියේ. මාතා පිටික සම්භවයක් මේකට තියෙන. ඕදන කුම්මා සූපජ්ජෝ මේක එකතු වෙලා ගොඩනගිලා ආවේ විටමින් වර්ග වලින් කැම බීම් වලින්. ඒකෙන් තමයි ෆියුල් ලැබුණා. මේක ලොකු වෙන්නේ. ගස් වලට වතුර පෝර දානවා වගේ. අනිච්ච උච්ඡාදන බේ පරිමර්ධන ભેදන මිද්දාංසුන් ධම්ම. මේක ශරීරය දන්නවද අනිච්ච කියලා? ඒක ඕ නැගිටවල තියන්නට ඕන මේක අඩුතෙන් පුරවන්නට ඕන හෝදන්න ඕන පිළිම දින්න ඕන උලන්ට ඕන නියපොතු කපන්න ඕන යටිපතු ලෙනම සෝදන්න ඕන රැවුල කපන්න ඕන කිලි කිසි ගොඩක් හොදන්න ඕන ඔළුව ස්කැල්ප් එක හොදන්න ඕන වගේ ගොඩක් වැඩ තියෙනවා. හිතුවේ නැතුව. ෂැම්පු දාන්න ඕන. තෙල් ගන්න ඕන. ඒකේ වැඩ ගොඩක් තියෙනවා. ભેදන විද්ධාංශන ධම්ම කොහොමටත් කළත් මේක ભેද නැහැ. බිඳිල යන අයින් වෙලා. 2000 දැන් 2019 නේ 2060 වෙනකොට නෑ ශාරීරිය සමහරට. දෙනස් 60 වෙන 66 වෙනකොට නෑ 69 වෙනකොට කොහොමටත් නෑ ඉන්න මන් දන්නේ පියත් හොඳ නැතත් හොඳ හිතේ ඉතින් කම්මාන රූපේ වේවි. එතකොට නෑනේ මේ ශරීරය. වක්කඩුව සම්පූර්ණ අතරලා ගිහිල්ලා විකුණු වෙලා ගිහිල්ලා පුච්චලන හලු වෙලා ගිහිල්ලා එතකොට. වෙනහලුත් එහෙම මේ කතා කරන දිවත් එහෙම ඔළුවත් එහෙම. දකුණු කකුලත් වම් කකුලත් ඔක්කොම නැතිල යනවා. හොඳ දේනවා. ඉසිරලා ගියත් ශරීරය කියන්නේ ඉදංච පන මේ විඥානං එත්ත සිතං මෙතන මාත් මෙතන විඥාන කියන එක මෙතෙන්ට මාට්ටු වෙලා තියෙන්නේ. මේ සමාවෙන් වචනේ කීවට. මෙතෙන්ට ගෑවිලා තියෙන මෙත මෙතෙන්ට ඇමිනිලා තියෙන. එත්තපටි බද්ධ. කියලා ඒක විපස්සනා ඥානම. ඒක උදාහරණ කියන්නේ පස්සේ බ්‍රාහ්මණයාට අර යා පූජක යාජක බ්‍රාහ්මණයාට අපි වචනේ හදම යාඥා කරනස යාජික බ්‍රාහ්මණයාට ඥාන දර්ශනේ යන කියන උදාහරණ කියන හරියට හොඳ මණිකක් සුදු පාට අපි හිතමු ඩයමන්ඩ් දියමන්තයක් අස්සෙන් නූලක් දැම්මා වගේ. අපි දැන් දකින් වීදුරු අස් වීදුරුවක් ඇතුළට අපි හිතමු වීදුරුවක් ඇතුළට නූලක් දැම්මා කියලා. නැත්තම් ජුස් ටිකක් දැම්ම හොඳ වීදුරුවකට පේන්නේ යන්නේ වගේ. එයාට පේනවා මේක ඇතුළේ මේ විඥානත්වේ නේද මේ වැඩපිළිවෙල ගෙනියන්නේ කියලා. විඥානමය මේ මැජික් කාර්යයක් කියලාත් මතකේ තියෙන්න ඕන. අර මණිකාසෙන් නිල් නූලක් කහ නූලක් වගේ දැම්මට එහෙම පේනවා වගේම. වීදුරකට අපි තුන් දොඩන් වත්ය සාරි ක්‍රෑන්බෙරි සාරි ඇපල් සාරි දැම්මම මේ පාටෙන් පේනවා වගේ විනිවිද පේන යාට. හැබැයි ඒවන් සමාහිතේ චිත්තේ පරියුද්ධේ පරියෝදාතේ අලංගනේ විකිතූපක්ඛිලේසින කොටම තේරෙන්නේ. ඒක මේකෙන් වෙන් කළ දකින්නේ නැහැ. මොකද විඥානේ නාම රූපත් එක්කමයි යන්නේ. අර පච්චේ පරිග්‍රහ ඥාන ගැන මේ වන්දනීය පූජනීය මාතරහඳු ලස්සන කතා කළා වගේ ඒවා ආණ්ඩුවන්. ඒ විපස්සනා ඥානෙ නැත්නම් ඒ මහා දැනුම පහළ වෙනවා. ඒක ඥාන දර්ශනයක් කියලා බුදුහාම කියන්නේ. ඒක ඥාන දර්ශනයේට හිත නැඹුරු කරනවා. මේකත් අල්ප කටයුතු ඇති අවම ක්‍රියාකාරකම් ඇති අවම මහන්සි වීම ඇතුව අවම මහන්සි කරවීම ඇතුව කරන්න පුළුවන් ප්‍රතිඵල වැඩිපුර ලබාගත හැකි වැඩි සැනසෙල්ලක් ලං කරගත හැකි මහා පුණ්‍ය ක්‍රියාවක් ඒවතෙනි පාටි යන කුඩදන් සූත්‍රයේ විතරයි. අයම්පිකෝ බ්‍රාහ්මණයන්‍යෝ පුරිමේහි යන්නේ අපත්තතරෝ අප්ප සමාරම්භතරෝ මහප්පලතරෝ මහා සංස්ත. කල්යාණ මිත්‍යක් කිව මේ බුදුහාරු මේ ඇත්ත ටිකින් ටික එතෙන්ට අරගෙන යන හැටි කියලා ඊළඟ සූත්‍රයකට තේරෙනවා ඒක ඔකේ වැදගත්කම තේරෙනවා මේ තථාගතයන් වහන්සේ ගැන මතු කළ දුන්නේ. ඒක කොච්චර හොඳට බුදුහාම යාට එතෙන්දි කියන්න හදනවාද කියලා. ඊට පස්සේ මනෝමය ඥාන අපි ඉගෙන ගත්තයි මනෝමිද්දි යන්නේ යාගේ මනසේ මනෝමය රූපයක් නිර්මාණය කරන්න පුළුවන්. දැන් මේවා මේ පිළිහන්දර බස් ගැන කියන විතර වගේ ඉතර බස් එකේ මම බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නේ පිළිහන්දර බස් එකේ දකින්න විතරයි දැන්. තාම බස් එකට නගින්නවත් නැහැ. ඉතින් මේවා මම කතා කරන්නාට පස් බෝඩ් විතරයි. ඒ පැත්තට යන්නවත් හිතලා නැහැ. પાස්පෝර්ට් එකක් යනවන්න පිළියන්දල බස් එකක් යනවන්න මම දන්නේ ඔක්කොම ප්‍රතහවරනේ බස් එකක් යනවන මාර්ගෙන් බස් එකෙන් බස් පේන්නේ විදිහට ඒ භික්ෂුන් වහන්සේ කියපු සයි පැත්ත මතක් වුණේ නැත්නම් වෙන පැත්තක් කියවන්න පුළුවන් ඒ ඔය මැවෙන මනෝමය රූප මහාලි සූත්‍රයේදී බොහොම වැදගත් ඒක ගැන මම ඉඟියක් දෙන්න මතේ තියෙන්න ඕන. මේ ගැන කතා කරනොත් කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඉදිරි ඥාන ගැන කතා කළා. මනෝමය ඥාන මනෝමය ශරීරයක් මවන්න පුළුවන් කියන එක ඉමම්මා කායං කාය අඤ්ඤං කායං අබිනිම්මිනාති රූපින් මනෝමයං සබ්බංග පච්චංගය. ඒ තියෙන විදිහට අපි තුම එක ඇඟිල්ලක් නැත් කැඩිලා ගිහිල්ලා නම් ඒක එක ඇඟිල්ලක් කැඩිලා ගිහිල් එකක් තමයි යට එන්නේ. මනෝමය රූපෙදී. සුලගිල්ල නැති එකක් තමයි උදාහරණ තේරුම් ගන්න විතරයි කිව්වේ. ඒ තියෙන හැටියට ඒක. උපන් ලපයක් තියෙනවා නම් මූණේ කෙලවරේ ඒ අනාහත දකුණු පැත්තේ කම්මුල ඒක ඒ විදිහටමයි තමයි ඊළඟ එකෙත්. අර තුල්ලපන්ත කාන්තාවයි. ඔක්කොම එක වගේ පේන්නේ. සබ්බංග පච්ඡංගෙන් අහීනින්ද්‍රය. ඉද්දිවිජ ඥානයේදී එක එක විදිහට ඒට අවශ්‍ය නම් කරන්න එක පුළුවන් කරන්න ඕනේ කියලා නෙමෙයි අවශ්‍ය නම් කරන්න පුළුවන් කියලා බුදුහාම කියන්නේ. එතකොට තිරෝ කුට්ටන් තිරෝපාකාරම් බිත්තියක් අස්සෙන් එහා පැත්තට යන්න පුළුවන් දුරක් ඕනේ නෑ යාට යාට යන්න ඒ තත් ඉන්නකොට අර ගෝස් චිත්‍රපටි බලවන එක තියෙන අන්නේ විදියට මේ බස් බෝඩ් කියන විතරයි හිතන්න පුළුවන් මේ වැඩ උතුම් හමුවෙන්ට වාසනාවක් තිබුණා ඉතින් ඊට පස්සේ එයාට කියන්නේ ධාතුත්වය පහු කරගෙන ගිහිල්ලා මහා භූත රූපත්වය පහු කරගෙන ගියා මහා භූත රූප මහා භූත රූප ඒ වලට එයා එයා තුල් දාලා තණ්හාවෙන් තණ්හා ෂිප් එකක් දාලා නැහැ එයාට මහා භූත වලට පැඩ්ලොක් එකක් දාලා නැහැ එයාගේ මනෝ ඊට පස්සේ එකෙන් අයින් වෙන්න පුළුවන් එයාට ඒකයි වෙන්නේ. ඒක කරන්න ඒක ඔය වසිතා තියෙන්න ඕනි කියලා ඒකත් මම ඒවට යන්නේ නැහැ. දැන් ඔක්කොටම සාරිපුත්තන් වහන්සේ ඒක කරන්න දන්නේ නැහැ. මුගලන හඳුන්ට ඒක දෙයක්ුත් නෙවෙයි. ඒ කියන්නේ හිතන්නවත් දෙයක්. පොළවන්නා වගේ උත්තම ආයන්ත ඒවා කරන්න පුළුවන්. දැන් සාරිපුත්තන් වහන්සේ මුගලන් හඳුරෝ කිව්ව මේ බුදුහාඳුරෝ හමුණා කියලා. එතකොට සාරිපුත්තානක බුදුචානන්සේ මේ දවස්වල ඉන්නේ මම උදාහරණ විතරයි කියන්නේ. මේ උජ්ජායිනී වල යොදුන් 700කට එහා වහන්සින්නේ මේ කොහොමද කියලා තොර කිව්ව අතරමඟදී හමු වුණා කියලා. සාවත්තිදී හමු වුණාන්සලා දැන් රාජගහේ ඉන්නේ රාජගහ නගරේ. එතකොට සාරිපුත්තාම කිව්වා ඔබ වහන්සේ හිමාල පර්වතය වගේ එවරස්ට් කන්ද වගේ නම් මම නිකන් ගල් කැටයක් වගේ කියලා මට මේ මේ පුංචි ප්‍රේතෙක්වත් පේන්නේ නැහැ කියලා. ඔබ වහන්සේ බුදුරජාන් වහන්සේත් එක්ක ධර්ම සාකච්ඡා කරනවා කියලා. ඒතර බුදුහාමුදුරුවෝ අතරම කතාවේ ඇත්ත ඇත්ත. නමුත් එතින්දි කතා කතා අහන්න පුළුවන් කතා අහන්න පුළුවන් ඒ தත්ති තියෙනවා. සාරිපුත්ත හාමුදුරුවෝ ඒක නෑ. හැබැයි එක්සරයක් උන්වහන්සේ විශ්වචාරිකාවකට ඉදලා තියෙනවා කියලා මට මතකයේ හිටියේ. ඒ නිසා ඒවා ඒක නිසා මේ ශරීරය කියන එක ශරීරය කියන එක එක ඒක එකක් විතරයි යුනිට් එකක් විතරයි මේ පැවැත්මි. පැවැත්මි තියෙන පොඩි යුනිට් එකක් විතරයි. ඒ ගත කර්මණු අපිට ලැබෙන එකක්. ඒ අනුව නිස්පාදනය වෙනවා. ඊට පස්සේ දිබ්බසෝත ඥාන ඊට පස්සේ ක්‍රේතෝපරිය ඥාන අර මෙතෙන්දි මතක් වෙන නිසා කියන්නේ මහා සිහනාද සූත්‍රය සිංහලයි පාලි දෙකේ එකතෙන කොට බන්දන්නේ කාගේද කියලා සෝසමාත්මගේ පොත වෙන්න ඕන නැත්නම් දාන්නේ ඇත්තෝ ඒ ඒ වෙබ්සයිට් එකේ අංක 16 පුබ්බේ නිවාසානුස්සති ඥානේ pāli කොටස නැහැ එවිට තියෙන්නේ දිබ්බ චක්කු ඥානිය ඒක ඒක මේ මුද්‍රණ දෝෂයක් ඒක අයින් කරගන්න ඕන මතකත් ඒ අංක 16ට දාන්න ඕන අංක 16 pāli කොටස සිංහල කොටස පුරෝ ඒ පුබ්බේ නිවාසානුස්සති ඥාන කියන පාලි කොටසට එන්නේ දිබ්බ චක්කු ඥානෙම දාලා හිමහා සීනාද සූත්‍රයේ අයි අංක 16 කියන කොටස. ඒක පොඩ්ඩක් මතක තියලා ඒක ඉදන් නැති ඉන්නුනේ ඇත්තන්ට දැනුම් දුන්නත් කමන්න ඒක වෙන. ඒ ඒක මුද්‍රණ දෝෂයක්. බුද්ධ ජයන්තිකී බුරුම ක්‍රමයට තියෙන එකේ හරියට තියෙනවා. අර්ථ මුද්‍රණ දෝෂයක්. දිබ්බසෝ සෝත ඥානෙ චේතෝ පරිඥාන චේතෝ පරිඥානෙ කියලා කියන්නේ එයාට තව කෙනෙක් හිත හිතට මතුවලා තියෙන සංඛාරේ පේන සංඛාරේ පේන්නේ සංඛාරේ එනකොටම නාම රූපයට යනවා නාම රූපේ එක මිශ්‍ර වෙලා යනවා ඒ නිසා තමයි සත්සිත සමාහිත වෙනකොට කයත් පසම්බෙන වෙනවා කියන්නේ. කය සැහැල් වෙනවා කියන්නේ. මේ හිතේ විලි බලක් වන්දනීය ගුරුතුමෙක් කියන අපිට අපි සමහරට කම්සප්පත හොයන්නේ කාමයේ බර වැඩි නිසා. ඒක මිදෙන්න වෙන ක්‍රමයක් දන්නේ කියලා බුදුහාම කියන්නේ. දුක ආවහම දුක නිවන්නට හොයන්නෙම කම්සපතක් විතරයි. ඒ අවිජ්ජාගත පුතු ජන සත්‍යය. මේ මේ රාගය කියන එක බරක්. ඒක අන්ලෝඩ් කරන්න ක්‍රමයක් හොයන්නේ. ද්වේෂයේ බරක් ඒ විනට මෙත්තිත ගන්න නැතුව ද්වේෂයේ පිටකරන්ට ද්වේෂය අන්ලෝඩ් කරන්න. ඒක ඩම්ප් කරන්න තැනක් හොයන. ඒකයි වෙන්නේ. ඒ නිසා ඒ බර කියලා Tamanට තේරෙනවා. සතියේ නෙමෙයි තේරෙන්නේ ඒක දන්නේ නැහැ දැන් මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ නිසා තමයි සත අනිත්‍යංගේ සරාගසිත සරාගසිතක් විදිහට පේන්නේ විදිහට පාට වෙන දන්න අය. එයාගේ හිත පාටනකොට තේන මෙයාට තන් ද්වේෂය තියෙන කියලා අපට උනත් තේරෙනවනේ කෙනෙක් කිරිෂාව ඇති වෙනකොට එයාගේ ඇස් වැඩ කරන්නේ කතා හඬ වෙනස් වෙන හැටි, ද්වේෂයේදී කටහඬ වෙනස් වෙන හැටි, රාගයේදී කටහඬ වෙනස් වෙන හැටි. නුවණ වෙනස් වෙන හැටි සාමාන්‍ය කෙනෙකුට පුළුවන් බලන්න තේරෙනවා. ඒ වගේ ඒ චේතෝ පරිණා ඊට පස්සේ කුබ්බේ නිවාසානුස්සති ඥාන ඊට වඩා ඉහළ පුණ්‍ය කර්මයක් කියනවා. දිබ්බ චක්ඥාන. ඊට පස්සේ ආසවක්ඛ්‍ය ඥානය. ආසවක්ඛ්‍ය ඥානය අපි කතා කළා අපි දන්නවා ඉන්ද්‍රිය සංවරයත් එක්කෙතෙන්දි මේ මෙච්චල් දෙන්න පටන් ගත්තා. සීලය ගත්ත හින්දා අදිෂ්ඨාන පූර්වක තථාගතයන් වහන්සේ කියු නිසා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අපිට එච්චර කරදර දෙන්න ඕන කටු කටු ගොඩවල් වලින් දාගෙන ඉන්න ඕනුනේ නෑ යාට වගේ. ඒ ටිකටම ඇති වඳින එකයි. මේ දුකෙන් නිදහස් වෙන්න කටුව ගොඩවල්ල නිදන්න ඕනේ. කටු ගොඩවල්ල වාඩි වෙන්න ඕනේ. මුන්නටේකින් ජීවත් වෙන්න ඕනේ. මහා හිම ගොඩේ අභ්‍යවකාශින් තෝන්නේ හිම වැටෙන රාත්‍රියට කොහෙවත් යන්නට. එයා එහෙම හිටියා. එයා එහෙම හිටියා. අටක් සැකිල්ලක් විතරක් බවට පත්තලා හිටියා. දැන් මජ්ක්‍ධිමා ප්‍රතිපදාවක් අපිට කියලා දුන්න උන්වහන්සේ. එතකොට ඒ ඒ ඉන්ද්‍ර සංවර සී නිසා ඒ සීලෙන් මගේ පෞරුෂත්වය අනුව මට බාර ගන්න පුළුවන් ආචාර පද්ධතිය මං එන්න ඕන අවංකවම. මට තේරෙන එක නැතුණාම වෙන දුක ඒකින්ද. ඒකට උදාකුණ ඉන්ද්‍ර සංවරය ඒකින් සතේරුම් ගන්නවා. මේ ඇහ මේ කන මේ දිව මේ නහය කරන කරදරේ මේ හැම මේ ස්නායු පද්ධති. ස්නායු පද්ධති විඥානය හසුරුවන හැටියට පස්සේ. එම් ගියාම යාට අර ආශ්‍රවක්ෂය කියන එක එනවා. ඒ කියන්නේ ගලන එක නතර වෙනවා. සම්පූර්ණ නතර. දුක්ඛ නිරෝධය දැනගත්තාම දුක්ඛ සමුදය දැනගත්තාම දුක්ඛ දැනගත්තා. ඊට පස්සේ බ්‍රාහ්මණට කියනවා ඉතින් බුදුහාමර කියන්නේ අර පොකුණක විලක ඇතුලේ පේන පිළිසිදු නම් විදිහට පේන්නේ කියලා. ඒ විදිහට පේනවා. ඒක යථා භූත අවබෝධයනවා. මේට වඩා ඉහළ හිමාය බ්‍රාහ්මණ යඤ්ඤ සම්පදාය අඤ්ඤා යඤ්ඤ සම්පදා මේ මේ මේවත් මේ මේ කුට දන්ත සූත්‍රය විතරයි මේ පින්කමට වඩා ඉහළ පින්කමක් ආයේ නැහැ. ආය කුසලයක් කරන්න දැන මීට. මේක තමයි ඉහෙළම යාගයේ වෙන්නේ. වචනත් එක්ක පුරුපදන් දෙපා. ඊට පස්සේ එයා දා බුදුරජාන් වහන්සේට දානට ආරාධනා කළා. කියලා කිව්වා. එයා ඒ බැඳලා ගත්ත දැන් කනුවල බැඳලා හිටියන්නේ 700 800 වස්සු වැස්සියෝ හරා ගොන්න වැටලුව එළුව එකක් ඔක්කොම නිදහස් කරනවා කියලා කියනවා. දැන් බුදුහාරි කියන කතා වචනයක්වත් කිව්වේ නැහැ නිදහස් කරන්න කියලා. එයාට බුදුහාරු කාරණේ කියනකොට එයා තේරුම් ගත්තා. ඒ විතරයි ඊට පස්සේ බුදුහාරු දැනගත්තා මෙයාගේ හිත බොහොම දැන් ලෑස්ති කියලා. ওই ලෑස්ති වීම වැදගත්. දැන් මේක ලෑස්ති කියලා බුදුහාන්ට තේරෙනවා. ඒකට බුදුහාමුදුරුවෝ අනුපුබ්බ කතාව කිව්වා. අනුපුබ්බ කතාව අනුපුබ්බ කතා කිවි දාණයෙන් පටන් ගන්න දාන කතාව. දානේ වටිනාකම දෙන්න කියන මොනවා හරි දෙන්න. කුරුල්ලෙකුට හරි දෙන්න. ඊට වඩා ඉහළ දෙයින් දෙන්න. සීල කතාව. පසීලේ වටිනාකම. සග්ග කතාව. සීලේවත් වත්ුණාම හොඳ තැනකට යන හැටි. අර අර මහසීනාද සූත්‍ර කියලා බලන්න කියොත්තර කියනවා බුදුහාරු පේන හැටි. ඊට පස්සේ කාමානං ආදීනවා. ඔය කුත්තර ගියත් නොලබපු උපත්යක් නැහැ කියලා කියනවා. ඒ මොන තැනදීත් කාමී තියෙන ආදීනමයක්. ඕකාරං. ඒක ඒක විකෘත වෙලා තියෙන විකෘති තත්ත්වයක්. සංකිලේසං කිලිතුයි ඒක. නික්කම් යානිසංසං අයින් වීමේ ලොකු වාසියක් තියෙනවා. අයින් කර දැමීමේ වාසියක් තියෙනවා. මේ වන්දනීය මහණීය භාවනා නියෝගී ගුරුතුමෙක් කිව්වා මේ ඒව අයින් කරනකොට ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් මේ let go එක එනකොට let in එකක් එනවා මම ලෙඩ් ගෝ කරනකොට බුදුහාඳුරෝ වගේ ඇත්තු මට මං ඇතුළෙන් ඉඩ දෙනවා කියලා. බොහොමද දේවා. ලෙඩ් ගෝ කරනකොට ලෙට් ඉන්න එකක් වෙනවායි කියලා. සනික්කම ආනිසංස. අයින් වෙනකොට ඒ කියන්නේ මම ඔක්කොම අයින් කරනකොට ඔක්කොම ලැබෙනවා කියන්නේ ඒකයි. ඒක ප්‍රකාශ කළ තථාගතයන් වහන්සේ කූට දන්ත බ්‍රාහ්මණට ප්‍රකාශ කළේ අදා භගවඤ්ඤාසිකුට්ඨන්නම් බ්‍රාහ්මණං කල්ල චිත්තං. එයාගේ හිත බොහොම මුදු බොහොම සුදුසු බවටපත් වෙනවා. දැන් හරි කියන තත් මුදු චිත්තං විනීවරණ චිත්තං. උදග්ග චිත්තං පසන්න චිත්තං. දැන් එයා බුදුහාම කියන ඕන එකක් අහන්න ලෑස්ති ආද. තරම් බුදුහන්ට ආදරේ පිළ සරෙන්ඩ වෙන කියන්නේ ඒකයි. අතයා බුද්ධානං සාමුක්ඛංසිකා ධම්මදේශා බුදුවරුන්ට පමණක් තියෙන උස්සලා තියන්න පුළුවන් දේශනයක් කියන බුදුහාම දන්නවා දැන් මෙයා කියන්න පුළුවන්. පුතුජන ගෝත්‍ය සම්පූර්ණ උන්වහන්සේට පුළුවන් ප්‍රූන් කරලා දා මුල් කපලා දාන්න. තම්පකාශේෂි අද්ද බුදුවරුන්ට පමණක් උරුම වෙච්ච මාර්ගය දේශනේ දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං ඒක ප්‍රකාශ කළා. එයාලා ඇස්ති ඔය වචන හතරෙන්නේ බුදුහාමට කියන්න ඇති මේ දැන් මෙතෙක් කියන ආවනේ සම කියනවා රූපත් රූප උපාදාන ඛණ්ඩය දුකයි ඒකට හේතුවක් තියෙනවා සමුදය තණ්හාවයි නිරෝධයකුත් තියෙනවා නිබ්බානයයි ඊට මාර්ගයක් තියෙනවා අරියෝ අට්ටංගිකෝ මාර්ගෝ. ඒක කියලා දෙන්න තියෙන්නේ. මේ වචන ටිකෙන් විතරක් නෙවෙයි. එතකොට හරියට පිරිසිදු වස්ත්‍රයක් අර බටික් එහෙම හදාන්න ගන්න හොඳ වස්ත්‍රයක් හොඳට පිරිසිදු කළා නැත්නම් පණුපුවන සිවුරක් හොඳට ඒකේ තියෙන කැඳ අයින් කළා ලෑස්ති කළා ඒ පඳුරුවේ බාන කොට කොම කහ පාට වල කහට පාට වෙනවා වගේ සම්මදේව රජනම් පටියන්නේ. ඒ විදිහට ඒ මේ කූට දන්තස් බ්‍රාහ්මණත් තස්මින් ඊවාසනේ විරජං වීතමලං ධම්මචක්කුම් කෙලස් රහිත මලකඩ රහිත දහම් ඇස පහළුණා. ඒ කියන්නේ ඊට පස්සේ ආට තේරුණා. ආයි කවුරුත් කියන්නවත් ඕනේ ආයතෝට සිද්ධාර්ථයන් වහන්සේට ආදරය කරන මිසක් වෙන කෙනෙකුට ආදරය කරන්නේ නැහැ. ඒක තමයි අචල සද්ධා කියලා කියන්නේ. එතෙන්ද එන්න ඕන. යම් මොකද්ද දැනගත් ධම්මචක්කුමුදපාදි. යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. කොහොම සුළු ෆෝමියුලා එකක් තියෙන්නේ. මොනවා හරි දෙයක් මතුවෙලා එන හර්ෂ රූපේ තියෙනවා නම් ඒකේ විනාශ වෙලා යන උරුමයක් ඒකට තියෙන්නේ. යං කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරුද්ධං. යේ ධම්මා හේතුපබවා තේසං හේතු තථාගතවා තේසං චයෝ නිරූපෝ එවං වාදීමා සමන මේ පෘථුවිය ඇවිද ගියා උන්වහන්සේ මේ පෘථුවිය ආදිය ගහලා ගියා මිලි වැඩි සංගල් ඇතු වෙන එහෙමත් ගියා කපිල වස්තුවේ නමුත් උන්වහන්සේ මේ පෘථුවේ තුල ගිය අපි පෘථුවේට ඇවිල්ලා ඉන්න අපි නූපදිච්ච තනක් නැහැ කිය පෘථුවේටත් ඇවිල්ලා ඉන්න පෘථුවේ හරහා යන්න නිසා අපි බොහොම වාසනාවන්තයි. කුට්ටදන්ත බ්‍රාහ්මණය පස්සේ ඒ විගත කතං කතයි කියන පරිയോഗාල ධම්ම, ditta ධම්ම, patta ධම්ම ධර්මයේ දැක්කා ධර්මයට ආවා. පිළියන්දල බස් එක දැක්ක විතරනේ දැන් ඒකට නැග්ගා කියලා පිළියන්දල වැලින් දන්න පිළියන්දල බස් එකේ යන්න ගියොත් මෙතෙන්ට යන්න පුළුවන් කියලා දන්නවා. මම මේ පොඩි හාමි කතාව කියන්නේ මේකට තේරුම් ගන්න. පරිയോഗාල්ල ධම්ම, විදිත ධම්ම ධර්මය දැනගත්තා, ධර්මයට බැහැගත්. බාත්තබ්බෙකට බැස්සා වගේ ධර්ම ඒකට බැස්සා. තින්න විචිකිච්ඡු ආයකට ආවක කොහොමද මේක කොහොමද කියලා කන්නේ යංකින්ජ සමුදේ ධම් පළවෙනි ධ්‍යානයේ තොරතුරු නොදන්නව වෙන්න පුළුවන් දෙවෙනි ධානයේ තියෙන විතක් ਵਿਚාර නැද්ද සමාජ ඒව දන්නේ වෙන්න පුළුවන් මේ අය. නමුත් එයා ධම්ම දන්නවා යංකින්ච සමුදේ ධම්මං සම්බන්තන් නිරුද්ධම්. එච්චරයි. විගත කතං කතු. ඒක කොහොමද මේක කොහොමද කියලා ඊට පස්සේ එන්නේ. ඒක බුදුහාරු කිව්වයි කියලා කියනවනම් ආ බුදුහාරු කියනනම් හරි ආර ආනන්දහරුන්ගේ සාරියේ මන් දන්නේ නැහැ නයි බුදුහාරු කියනනම් ඒක එහෙම තමයි. ඒ தත්තට එන්න ඕන මනස. අර මම අර DVD එකේ මෙහෙම ඇහුවා මේක මෙහෙම ඇහුවා කියන එකට යන්නේ අපි එතකොට. මේසා රජ්‍යප්පත්. එයාට විචාරද බවක් තියෙන අපි කිව්වේ විකප්පන් රෝ සිංහනාද කරන්න පුළුවන් වුණා ඊට පස්සේ. තමන් දැකලා තියෙන මේ මනෝට මේ විතක් වලට එක අහු වුණා ඊට පස්සේ. විපස්සනා ඥානයට අහු වුණා. අපරාපච්චෝ සත්තු සාසනේ කවුරු හරි කියලා දීලා තල්ලු කරාට නෙවෙයි Tamanටම තේරුණා. භගවන්තං ඒත දෝචේ භගවන් වස්සේ තාට ආරාධන අධිවාසේතුමවම් ගෝතුම ස්වාතනය භත්තං සද්දින් භික්ඛු සංඝේන මේ භික්ෂු සංඝයා සමග දානයට එන්දි කියලා එයා එතෙන්දි පාටියෙත් ගෝතුම කියන වචනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දානි දුන්න පහවෙදා. බුදුහාමරයට ආයෙත් එයා දානේ වළඳුනාට පස්සේ උන්වහන්සේ දානේ වළඳන එක අපි ඉගෙන ගත්ත කොච්චර ඊ ගමම් බිමම් විලාසය අර බ්‍රහ්මායු උත්තර මානව කියවල තේරුම් ගත් උන්වහන්සේ ඇත්තෙන්ට යන් ඉඳ ගන්නවා කියලා හිතෙන්නේ ඉඳ ගන්නට දැන් ලෑස්ති නැගිටිනවාද කියලා හිතෙන්නේ දැන් දානේ වළඳනවාද කියලා හිතෙන්නේ ඒ මැජික් වේ වගේ නිකම් මිරකල්ස් ඒ මහා පුරුෂයන් තුල තියෙන අපිට මේ වාග්ය සම්පන්න වූ තථාගතයන් වහන්සේ නමක් හැමලා තියෙනවා. නාන්සේ වාඩුණාට පස්සේ පුංචි ආසනයක් අරගෙන වාඩුණා කූට දන්ත දැන් මතකෙ තියෙන ඕන සෝතාපන්න කෙනෙක් සත්තු මරන්න ලෑස්තිලා හිටියේ හිට අනිද්දා ලොකු යාගයට 700 700 700 කීතවට කීදාහක්ද ඇස්තලීටි එක්කන යක්කෝබයින් කියලා තථාගතයන් වහන්සේට දානයක් දුන්නා සෝතාපන්න කෙනෙක් හැටියට ඒ නිසා කුට දන්තටත් පුළුවන් වුණා ඇන්සන් ආ කල්යාණ මිත්‍රෙක් හමු වුණා. අපි කිට්ටු කරලා තියෙන්න ඕනේ තෙන්. බුදුරජාණන් වහන්සේ ආත්මන්දු කරලා ධර්ම කතා කරලා තෙන් නාසය නැගිටලා ගියා. ඒක තමයි කුට දන්ත සූත්‍රය. කල්යාණ මිත්‍රන් වුණාට අප්‍රමාණ පිං ඉමාය ධම්මාන ධම්ම පටිපත්‍ය බුද්ධම් පූජේමි කියලා අපි කියමු. ඒ වන්දනීය වූ මහණීය වූ තථාගතයන් වහන්සේට සිද්ධාර්ථ ගෞතම බෝසත්යන් වහන්සේට ප්‍රසන්නතාවපුරු කිස්මරණයක් අපි කරමු. යසෝදරාවන්ත දේශමරණය කරමු කෘතඥතාව. ඒ ගෝහක් උදව් දෙන්න ඇති. ගෝහක් උදව් දෙන්න ඇති. පුංචි අම්මා මහා ප්‍රජාපති ගොඩක් ඒ කෘතඥතාවය අපිට තියෙන්න ඕන. ඒ වගේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අතීතයේ හිටපු ඇත්තු මේ ධර්ම මෙතෙන්ට ගෙනත් ඇවිත් තියෙනවා. ඒ නිසා කෘතඥතාව පූර්වක වෙන්න ඕන. අපිට එකතු වෙන්න දලුවත් මහත් උදව් කරා. එතමාට නිරෝගී බව ලැබෙන්නත් අපි උදව් යහපත් කර්ම ශක්තිමත් වී නිරෝගී බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. සම්මා සම්බුදු සරණයි. පියවර කරමු. මේ ජීවිතේ මේ භවයේ මේ ශරීරය දරා පෝෂණය කළ මෑණියන් පියාණන්ගේ සංසාර භවයේ සූපත් වේවා සංසාර ගමන සූපත් වේවා මේ පුණ්‍ය චේතනා බලවත් උපනිෂ සම්පතක් වීමෙන් මේ ඉදිරිදීමක තවදුරටත් භාග්‍ය සම්පන්න වේවා කෙලෙස් අඩු වේවා නිවන අඩු වේවා සද්ධා විරි සති සමාධි ප්‍රඥා ක්‍රමෙන් මෝකරගොස් අපේ සසඳහත් අප්‍රමාණ වූ ලෝක සත්‍යාන්ත නිරාමිෂ මෙහි අක්ෂර කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාන අවබෝධය වේවායි අදිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු. කල්යාණ මිත්‍ර සම්පත් අතිශේම උතුම් කල්යාණ මිත්‍රන් වුණාට පිං සම්මා සම්බුද්ධ සරණයි එවන් දෙනිය වූ මහණිය වූ සම්්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේට ජීවිතයෙන් පූජා වේවා බුදු සරණයි. බුදු සරණයි. සාදු සාදු තෙරුවන් සරණයි. සාදු සාදු සාදු තෙරුවන් සරණයි.